අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ මේ 105 වෙනි භාවනා වැඩමුළුවේ දවසේ ධර්ම දේශන අවස්ථාවටයිපත් වෙලා ඉන්නේ සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත්‍රා සාදුකාරය පවතුමු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 සුඛා වේදනා අදුක්කම සුඛා වේදනා ඉමේ තයෝ ධම්මා පරිඤ්ඤයාති තී අවසරයි කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන තවත් පාඩම් පන්තියකට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ යම් කිසි කෙනෙකුට අපි මෙතුවක් සාකච්ඡා කළ පරිදි ඒ සත්පුරුෂ සංසීවණේ ලැබුණා නම් සද්ධර්ම ශ්‍රවණයට යම් ප්‍රමණක අවසර ලැබුණා නම් ඒ වගේම ධර්මානුධර්ම ප්‍රතිපත්තියක් වශයෙන් මේ විවිධාකාර සමාධි මට්ටම් විතක්ක ਵਿਚාරා ਵਿਚාරෝ විතක්ක ਵਿਚාරෝ සමාධි අවිතක්ක ਵਿਚාරමත්ත සමාධි අවිචාර අවිතක්ක අවිචාරෝ සමාධි කියලා. දැන් මේ සමාධි මට්ටම් ලැබුව කෙනෙකුට හාත්පසින් දත යුද්ධක් තියෙනවා. එහෙම නැත්නම් මේ සුද්ධ කරගත්ත විවරය හරහා ආත්පසින් දත යුතු පරිඤ්ඤය කියලා වචනේ පාවිච්චි කරන්නේ දත යුත්තක් සාරිපුත්‍ර සාංශය ඉදිරිපත් කරනවා ඒක තුන් ඈවර කරලා නැත්නම් තුන් ආකාරයකටයි විස්තර කරන්නේ කතමිතයෝ ධම්මා පරිඤ්ඤය. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ මේ පරිඤ්ඤය භාවය මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නැති වෙලාවේදී එහෙම නැත්නම් සද්ධාත්ම ශ්‍රවණය එහෙම නැත්නම් මේ පොතේ දැනුම හෝ එහෙම නැත්නම් සුතමේ ඥාන නැතුව එහෙම නැත්නම් මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියටපත් නොවි සාක්ෂාත් කළ හැක්කක් නෙවෙයි. ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ අඩුම තරමින් සීල විසුද්ධිය ඒ වගේම චිත්ත විසුද්ධිය කියන මේ විසුද්ධි දෙක නැත්නම් සීලය අතින් යම් ප්‍රමාණයක ආදි සීලයක් සීලේ තිබුණු මට්ටමට වැඩිය වැඩි සීලයකටපත් වීමක් චිත්ත භාවනාවේදී අධි චිත්ත භාවනා කාට පස්සේ තමයි ඒකේ නා කල්පනා කරන්න ඕනේ මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තිය නැත්නම් මේ ප්‍රස්තාව කුමක් අවබෝධ කර ගැනීම සඳහාද යොදන්න ඕනේ කියලා. කුමක් පරිඤ්ඤය වශයෙන් පිරිසිඳ දත ගැනීම සඳහාද යොදන්න ඕනි කියලා. එතකොට කියන්නේ තිස්සෝ වේදනා මේ වේදනා චෛතසිකය ඒකේ යාගේ තියෙන පැතිකඩ තුනක් තමයි දත යුත්තේ. ඉතින් මේක තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉගැන්වීම. අපි සාමාන්‍ය පෘථග්ජනයාගේ ලෞකික ඥාන සහිත පෘථග්ජනයාගේ සියලු බලාපොරොත්තුවත් වේදනාවම තමයි සුඛ වේදනාවට තමයි ඔය ලෝකේ තියෙන ඔක්කොම ජඩකම් කරන්නේ. අපිට තියෙන හැම දහංගටයක්ම අපි දාන්නේ ජඩකමක් කරනවා නම් කරන්නේ මේ සුඛය සොයා යාම සඳහා. ඒ නිසා මේ දෙගොල්ලගෙම එහෙම නැත්නම් මේ ප්‍රතිපදාවේ යන කෙනා එහෙම නැත්නම් මේ කාම ලෝකයේ පැත්තේ යන කෙනත් ලෞකික ඥාන දිගේ දෙන්නම මේ වේදනාවේ තැන් වගේක් තමයි දැනගන්න හදන්නේ. ඒක නිසා මේ වේදනා චෛතසිකය මානවයට ඊටාම් වැදගත් චෛතසිකයක්. ඒ නිසා ඉන්දියානු පිළිගැනීම අනුව ඥානයට මේ වේදය කියන නම පාවිච්චි කරලා තියෙනවා. සර්වචනාසේ 15 වෙනි ඉස්සලා ත්‍රිවේද පාරගෝ කිව්වනම් ඒ කියන්නේ වේදය පිළිබඳව කියලා පැමිණි. මේ වේදය කියන්නේ Tamanට පහළ වෙන වේදනා කියලා බොහොම ලස්සන අර්ථකථනයක් බුද්ධ ආගමේ ලැබෙනවා. ඒකට බුදුරජාණන්සේ ප්‍රතිවේද කරනවා කියන වචනේ පාවිච්චි එතකොට මේ වේදනාව පිළිබඳව මේ ආත්පස දැන ගැනීම කරගන්න අපිට බැරි වෙලා තියෙන්නේ අපි වේදනාව පහළ වෙනකොට එක්ක අතීත එක්ක අනාගතේ. එහෙම නැත්නම් වෙන තැනක නැත්නම් වෙන කෙනෙක් ගැන හිතනවා. පහළ වෙච්ච වේදනාවට මූණ දෙන්නේ හැබැයි අර මේ දසුත්තර සූත්‍රයනේ අපි මේ ඉස්සරහින් තියාගන්නේ. ඒ දසුත්තර සූත්‍රයේ හැටියට වේදනාව පහළ වෙන වෙලාවේ යම් ආකාරයකින් අපි වේදනාවට මුහුණ දීලා හිටියත් මේ සද්ධර්මයේ ඇහිලා සත්පුරුෂ සංසේවනයේ වෙලා හිත යම් ප්‍රමාණයකට සමාධිගත වෙලා නැත්නම් මේ වේදනාවේ හැම පැති කඩක්ම දැක ගන්න බෑ. ඒක අපි සාමාන්‍ය විදිහට මේ සතිපට්ඨාන භාවනාව උගන්වනකොට ඉස්සෙල්ලා කායානුපස්සනාව උගන්වලා කායනුපසනාවෙන් සතිය මූකරවලා සතිය දියුණු කරලා ඒ දියුණු සතිය තමයි වේදනානුපස්සනාවට යෙද වෙන්නේ. ඉතින් උඟ දෙනෙක් හිතනවා නෑ නෑ කායනුපස්සනාව කරලා ඒක පැත්තක තියලා ඊගාට වේදනානුපස්සනාව කරලා ඊට පස්සේ ඒක පැත්තක තියලා චිත්තානුපස්සනාව කරලා ඊට පස්සේ ධම්මානුපස්සනාව කරනවා කියලා අපේ තියෙන අර රීකිය ක්‍රමයට කුරුවල් කරගත්ත මේ මනසෙන් අපි හිතනවා මෙහෙම කරන්න පුළුවන් කියලා. එහෙම එකක් බෑ. කායනුපස්සනාවෙන් අපි අත්විඳින්න ඕනේ, අත්දකින්න ඕනේ. කායනුපස්සනාව අපි කියලා පැමිණෙන්න ඕනේ නැත්නම් සෑහෙන දියුණුවක් ලබන්න ඕනේ වේදනානුපස්සනාව ගැන දැනගන්න. උදාහරණයක් වශයෙන් කිව්වොත් මේ සර්වචනාංශය සඳහන් කරනවා මේ වේදනාවේ 11 ආකාරයක් තියෙනවා හරියටම ආනාපානෙ වගේ. එහෙම නැත්නම් කායනුපස්සනාවේ අපි 11 ආකාරයක් ගැන කතා කරනවා. ඊට පස්සේ වේදනාවෙත් තියෙනවා ඒ වාගෙම අතීතනාගත පච්චුප්පන්න ඉති අජ්ජත්තං වා බහිතාව ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා අජ්ජත්තං බහිද්ධාව ඕලාරිකං වා සුකුමං වා අජ්ජත්තං වා බහිද්ධාව මේ විදිහටම ආනාපානෙත් තියෙනවා ඒ මට ඊයේ හම්බුණා මේ අර කල් තිබුව ප්‍රශ්නයක් මේ ආනාපානේ 11 ආකාරය විස්තර කරන්න කියලා ඒකේ කොලේ කියවනකොට ලියලා තියෙන්නේ ආනාපානයේ 11 ආකාරයේ බලන හැටි කියලා දෙන්නේ කියලා. මෙන්න මෙතන තමයි පටලව ගන්න තැන. මේක බලILLක් කරන්න ඕනේ පේන වෙලාවේ දැනගන්න එක විතරයි කරන්න ඒ දේ බලන් හදනවයි කියලා කියන්නේ සම්නික්කර පටලව ගැනීම. මෙතන තමයි මේ මූල ධර්ම උගුරේ හිර කරගෙන කඩුව කිල්ල වගේ වෙහෙසට හදාගන්න. වේදනාවෙත් 11 ආකාරයක් තියෙනවා. ඒ වේදනාවේ 11 ආකාරයටම එnderලා එනේන වෙලාවේ මේ මං නොදැක්ක පැති කඩක්ය මම භාවනාවේ නොහිටියානම් මම නිතරම සුඛ වේදනාව විතරමයි අපේක්ෂා කරන්නේ ඒක පතමයි එලවන්නේ නමුත් අපිට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ උගන්වනවා සත්පුරුෂයෙක් වශයෙන් සද්ධර්මයක් වශයෙන් සුඛ වේදන දුක්ඛ වේ සුඛ වේදනා විතරක්ම වේදනාව කියලා ගන්න එපා ඒක වේදනාවේ සාත අවස්ථාව මිහිරි අවස්ථාව සැප අවස්ථාව ඒකෙම තියෙනවා අසහත අවස්ථාවක්, අමිහිරි අවස්ථාවක්, දුක්ඛ අවස්ථාවක් දෙකටම සමාන මුණ තක්දිය බලන්නේ කියලා. ඒක කරන්න බෑ කායනපසනාවේ සතිය පිටුපු නැති කරන්න. ඒක කරන්න බෑ සද්ධර්මයේ මෙහෙම දෙකම බලන්න කියලා තියෙනවා කියනක අහලා නැති කෙනාට. ඒක කරන්න බෑ යම් ප්‍රමාණයක සතියක් සමාධියක් නැති කෙනාට. ඉතින් මේ සතිය සමාධිය පැත්තක තියලා මං සුඛ වේදනාව දැක්ක මං දුක් වේදනාව බලන්නේ කොහොමද කියලා තටමඬ හැදුවට එහෙම නැත්නම් ඒක පිටිපස්සේ අඹාගෙන ගියාට මේක මෙතන අදහස් කරන්නේ. ඒක නිසා වේදනා චෛතසිකයේ අතීත ස්වරූපයක් තියෙනවා අනාගත ස්වරූපයක් තියෙනවා වර්තමාන ස්වරූපයක් තියෙනවා මේ පැමිණෙමින් තියෙන වේදනා තියෙනවා සැප වේදනා පැමිණෙමින් තියෙනවා දුක් වේදනා පැමිණෙමින් තියෙනවා ඒ වගේම ගෙවෙමින් තියෙන අවස්ථාවල් තියෙනවා. වර්තමානයේ අස්පනා පිට තියෙන අවස්ථාවල් තියෙනවා. ඒ වගේම මේකේ ඕලාරික සුකුම අවස්ථාවල් තියෙනවා මරණ වේදනා වගේ දුක් වේදනා ඉතාමත්ම ඕලාරිකයි. ඒක භාවනා කරන්න පුළුවන් අවස්ථාවක් නෙවෙයි. වේදනට කියන වචනේ පාවිච්චි කරන සරුවචන වහන්සේ එතකොට මේ සාමාන්‍ය විනේ අදාළ වෙන්නේ වේදනට පුද්ගලයාට මොකද එයා සිහිවිකල් වෙලා. වේදනාව උග්‍ර වෙලා. ඒක උග්‍ර අවස්ථාවක්. යෝගෙම තව සමහරෙකුට තියෙනවා සුඛ වේදනාව අධික වෙලා heart attack කරලා මැරෙනවා. සතුට වැඩි කමට. ඒකත් වෙන්න පුළුවන්. ඒකට ඒක උග්‍ර අවස්ථාව. ඊට පස්සේ මේක සුකුම අවස්ථාවයි. පුංචි සුඛක් සුඛයක් පුංචි දුකක් මේ දෙක කළු සුදු වේදනා දෙක ගත්තොත් සුඛ වේදනා දුක් වේදනා කේ තාරාතිරම් තියෙනවා. මේ තාරාතිරම් භාවනා දියුණු වෙන්න දියුණු වෙන්න දියුණු වෙන්න තමයි නොදන්න මට්ටම් වලට දියුණු වෙවි දියුණු වෙවි යනවා. ඒක නිසා ඒකේ ගොරෝසු අවස්ථාවල් ගොරෝසු අවස්ථාවල් වශයෙන් සුකුම අවස්ථාවල් සුකුම අවස්ථාවල් වශයෙන් ප්‍රිය අවස්ථාවල් ප්‍රිය අවස්ථාවල් වශයෙන් අප්‍රිය අවස්ථාවල් අප්‍රිය අවස්ථාවල් වශයෙන් ඇතුළත දැනෙන අවස්ථාවල් දැන් මගේ වේදනාවක් ඇවිල්ලා මට දැනෙනවා. ඒ වගේම මට පේනවා මයි ළඟ ඉන්න එක්කනා පෙළෙනවා. එතකොට මට තේනවා වේදනාවක් තව කෙනෙක් පෙළෙනකොට ඒ අණුව ඒ වේදනාව වෙන කම්පාවනුව මට අනුකම්පාවක් ඇති. ඒ මොකද මම දන්නවා ඕකම මටත් වෙලා තියෙනවා. ඒ වගේ අජත්ත බහිද්දා වශයෙන් අපිට වේදනාවෙන් පණිවිඩ වර්ගයක් ලැබෙනවා. ඒක මේ සතුන්ගෙන් ගස්කොළන් වලින් කාගෙමුත් නිකුත් වෙනවා. ඒ නිකුත් වෙච්ච සංඥාවට අපි ඊටාම සංවේදී නම් ඒක න අපේ භාෂාව කතා නොකලට ඒ වේදනාව අපිට sannivedita වෙනවා අජත්ත බහිද්දා වාසේ. ඊගාට দূරේ සන්තිකේ වාසේ දැනෙන වේදනා සමහර වෙලාවල් වලට බොහොම ඈතක තියෙන එකක් සමහරට ඊටාම සමීපව තියෙන එකක් එහෙම නැත්නම් අපි ගත්තොත් ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ මතක් කරනවා මේ ආශ්වාස ප්‍රශ්වාසයේ අපි ගත්තොත් දර්ශීය කමඨහන විදිහට අපි හිතාගමු එතකොට ආනාපානෙ හැපෙන්නේ නාසිකාග්‍රේ ඉතින් මේ යෝගාවචරය නාසිකාග්‍රේ බලනකොට ඇස් දෙක වාගෙන ඉතින් නාසිකාග්‍රේ කියලා හිතාගන්නේ භාවනා කරන්නේ ඒක ඇතුළට ඇතුළට ඇතුළට හරියට මොලේ මැදට යනකන් යන වෙලාවකුත් තියෙනවා. සමහරවිට මේකේ ගව් ගානක් ඉස්සරහින් ආනාපාන සිද්ධ වෙනවල දැනෙන වෙලාවකුත් තියෙනවා. ඉතින් යෝගාවචරය දන්නේ මේක මනෝ විකාරයක්ද? එහෙම නැත්නම් මේ ආස්වාසය හැපෙන තැන විස්ථාපනය වෙන්න පුළුවන්ද කියලා. මොකද අපි ඇත් දෙක වහගත්තට පස්සේ අපි අපි චර්මයේ අර හුස්ම ධාරාව වදින එකනේ බලන්නේ. ඒතර අපි හිතාන ඉන්නවා මෙතන තමයි නාසිකාග්‍රය කියලා. අපි හිතාන ඉන්නවා මෙතන තමයි උඩුතොල කියලා. නාසිකාග්ගේ උත්තර රොට්ටේ කියලා මේක අටුවාචාන් වංශයෙන් සඳහන් කරලා තියෙනවා. නමුත් ඒක හොඳට බලන ඉන්නකොට මේ උස්ම සියුම් වෙනකොට යෝගාවචරය සමහර විටක තාම දක්ෂණං සුතුමි ඥානෙ තියෙන කෙනෙකුට නම් තේරෙනවා. ඒ උස්ම හැපෙන තැන මැදට මැදට මැදට මොළේ මැදට එනවා වගේ තේරෙනවා. සමහරට ප්‍රතිස්ථාපන වෙලා ඈතින් ඈතට ඈතින් ඈතට යනවා තේරෙනවා. ඉතින් එහෙම වෙනකොට යෝගාවචරය මේ වේදනාවෙත් 11 ආකාරයක් තියෙනවා. ළඟ ළඟ ආකාරය සහ දුර ආකාරය කියලා ඇසු විරු ඥාන ඇති කෙනෙකුට සතුටක් ඇති වෙනවා. ඒක නැති කෙනෙක් නම් ඉතින් අතකාල බලනවා. නාසිකාග්‍රේ තියනවාද? එහෙම නැත්නම් ඈතට ගිහිල්ලා තියෙන්නේ ඔළුව නරක් වෙලාද? නැත්නම් මොළයේ මැදට ඇවිල්ලා තියෙනවා කියන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා ඒවා ඔක්කොම පවුරු ගාලා ප්‍රශ්න කරලා සැක කරලා අනිශ්චිතතාව පළ කරනවා. දන්නේ නැත්තම්. ඒක නිසා මේ Taman වෙත පැමිණෙන මේ වේදනාව කියන පණිවිඩය පරිඤ්ඤය වශයෙන් දත යුතු බව සරුවචනාංශයේ ත්‍රිපරිවට්ට දේශනාවේදී දුක්ඛම් භික්කවේ පරිඤ්ඤයං එතකොට පරිඤ්ඤා තන්තිමේ භික්කවේ උබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුංගදපාදි ඥානංගදපාදි විචාවදපාදි පඤ්ඤාවදපාදි ආලෝකෝ උදපාදි මේ වේදනාවම එතන දුක් වේදනාව කියන එකයි දුක්ඛාරිය සත්‍ය වෙනනේ පරිඤ්ඤය වශයෙන් සාකල්යෙම දත යුතුයි කියලා මට කවදාකවත් නොතිබිච්ච ඥානයක් පහළ වුණා. මේ තමයි බුද්ධ ඥානය පහළ වීමේ පෙරමඟ ලකුණු. ඊට පස්සේ ඒක දැනගත්තට පස්සේ වටපිට බලන්නෙත් නෑ, අනුංග වේදනාව හොයන්න යන්නෙත් නෑ. මේ එනේන වේදනාවට, අස්පනා අපිට දැනෙන වේදනාවට හාත්පස අවබෝධය දුන්නාට පස්සේ ඒක කෙලවර කරන්න පුළුවන්. මේ වේදනාව දැකලා ඉවර කරන්න පුළුවන් පනිඤ්ඤා තන්ති මේ බික්කවේ උබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුමුදපාදි ඥානමුදපාදි ආදි වශයෙන් ඒ ධ්‍රුව පදයක් විදියට නැවත නැවතත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අපිට මේ සංසාරේ හෙනේ ගහලා තියෙන්නේ මේ කාලකන්නිකම ගහලා තියෙන්නේ වෙත පැමිණෙන දුක නැත්නම් අපි කියමු වෙත පැමිණෙන වේදනාව නදකින් නොපතන් කියලා පැත්තට කරපුවා. ඒක පිළිබඳව වේදේ නැහැ. ඒක පිළිබඳව සාදර ගතියක් නැහැ. තියෙනවනම් අංශභාග සාදරයක් තියෙන සැප වේදනාවට විතරයි කැමැති. දුක් වේදනාවට එන්නකොටම gadu ගැනෙනවා, කරප්පන් එනවා, දඟලනවා, මාළුවකට දැම්ම වගේ දඟලන්න පටන් ගන්නවා. ඒ නිසා අපට පරාසය දැක ගන්නත් බෑ. ඒකේ හටගන්ම පැවැත්ම සහ නැතිවීම කියන ඒ මුළු ප්‍රස්තාරය දැක ගන්නත් බෑ. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ගොඩ වේලාවක් වැඩි වේලාවක් මේ පහස මේ විඳීම මේ වේදනාව කියන එක දිගට පවත්තන්න ඒක පැහැදිලි සලකුණක් ඉතිසලයා කායනපස්සනාවෙන් ගත්ත මේ සති අරමුණ නැත්නම් අපි කියන එකට සති මාත්‍රාව කියලා. ඒ සති මාත්‍රාව දිගට පවතින වේදනාවට ආවට පස්සේ අනිවාර්යයෙන්ම ඵලයන් කිව්වත් යන්නේ. වේදනා චෛසිකයට ආවට පස්සේ විශේෂයෙන්ම දුක් වේදනාවට පස්සේ අයින් කෙරුවත් යන්නේ. ආනපාන දිනකොට නම් පණිනවනේ හිත අනික් අනික් කර්මන වලට. නමුත් අර වේදනාව තියෙන වෙලාවේදී ඒක අයින් කරන්න ගියත් අයින් වෙන්නේ නැහැ. ඒ නිසා එතන හොඳ අභ්‍යාස පන්තියක් තියෙනවා යෝගාවචරයට. ඒක අර පන්තියෙන් පස්සේ දෙන අභ්‍යාසයක් වගේ ඉදර වැඩ වගේ එනේන වේදනාවේ බලන්න ගත්තොත් එයා ඉඳගෙන හිටියත් එකයි හිටගෙන හිටියත් එකයි භාවනා කරනවා කිව්වත් එකයි නොකරනවා කිව්වත් එක හැබැයි ඒක උග්‍ර භාවනාවක් තමයි. ඒ නිසා මේ වේදනා චෛතසිකය හරහා මේ යන ගමන කොච්චර වැදගත් පුලුල් පතයක්ද කියනවනම් ඒකට වේදනා ස්කන්ධය කියලා පංචස්කන්ධය එක ස්කන්ධ නාමයෙන්මත් හඳුන්වනවා. වේදනා කියන එක චෛතසිකයක් විතරයි. ඒ චෛතසිකය අපිට තියෙන අදාළ භාවය වැඩි නිසා කායයට පස්සනාවේ සූර භාවය ඇති කරගත්ත යෝගාවචරයා කායනපස්සනාවෙන් සතිය ටිකකට යෝගාවචරයේ සතිය පන්නරේ තියන්නේ වේදනා නාම ධර්ම වල පළවෙනිම නාම ධර්මයේ වේදනා චෛතසිකය. ඉතින් අපි මෙතෙක් සංසාරේ අපේ අතින් වෙච්ච ප්‍රධානම අතපසු වීම පමාව මන්දය ප්‍රමාදයට හේතුව මේ වේදනා වර්ග කරලා එකක් විතරක් ලබා ගැනීමට හොඳින් හෝ නරකින් ධාර්මිකව අධාර්මිකව සාධාරණව අසාධාරණව අපි සාධාරණීකරණයක් කරගත්තා මට වේදනාව සැප වේදනාව ලැබෙනවනේ ඒක කොයි එක සාධාරණ ඒක තමයි මහා භාරත පොතේ සඳහන් කරලා තියෙන්නේ මහා භාරත පොත කියන එක කීලවර කරන්න බැරි තරම් එන විශාල පොතක් ඒක අවසානයේ කියන්නේ ජය ගත්තනම් ජය ගැනීම සඳහා ගත්ත ඕනම ක්‍රමයක් සාධාරණ ජයගත්ත පැත්තට ඒක සාධාරණයි ඕකට තමයි ලෝක ඉතිහාසය කියන්නේ. ලෝක ඉතිහාසය කියන්නේ හරි ගියේ කාලේ ආපු පච ටික. කිසිම දවසක ලෝක ඉතිහාසයක් අපි අද කියවන එක අපි ඉස්කෝලේ වල පොඩි උන්ට කියලා දෙන එව්වා අමු පච. ඉතින් මේ අම්මා කෙනෙක්ගෙන් ඇවවලු අල්ලපු ගෙදර අම්මා ඔයාලා බබා පාස්ද කියලා. ඉතින් කිව්වලු අනේ බලන්න අද ඉතිහාස පන්තියේ තියෙන ළමයා කොච්චර පව් දන්නේ ආයි ඉපදෙන්නත් ඉස්සර එව්වනේ අහලා තියෙති කොහොමද ළමයා දන්නේ කිව්වලු. බේල් කිව්වලු. දැන් පහසු වෙච්ච එකත් පචේනේ කෙලින්නේ. දිනපො මිනිහා ලියපු බොරු ටිකනේ තියෙන්නේ. ඒක නිසා මේ වේදනාචෛසික බැලුවොත් අපි ලියන කියන කතා කරන හැමදේම කොච්චරක් ආංශිකද කොච්චරක් මවාපෑමක්ද කොච්චරක් මේ සත්‍ය අඹරන්න හදනවද කියලා මේක කරකවල ඉදිරිපත් කරන්න හදනවද කියලා බැලුවොත් වේදනාව පිළිබඳ පරිඤ්ඤය ඥානෙ නැති නිසා කිසිම කෙනෙකුට විච්ච දෙයක් විච්ච ආකාරයට විස්තර කරන්න බෑ. හැම වෙලාවෙම මේක උපමට්ටම් දාන. ආලවට්ටම් දාන. වැඩි කරනවා, අඩු කරනවා. ඉතින් අහගෙන ඉන්න මනසට හොඳට තේරෙනවා sannivedanayak වෙන්නේ අනස වචන නෙවෙයි පිටු නෙවෙයි කොච්චර කතා කරත් විච්ච දේ වෙච්ච හැටියට කියා ගන්නවද පරිඤ්ඤය ඥානයක් නෑ මමයා මෙතෙන්ට එනකොටම වේදනා චෛසියත් එක්ක මම එනකොටම එයා සැප හෙවීම සාධාරණයි කියන මේ මෝඩ තර්කෙ දිගේ තමයි යන්නේ. ඒ වගේම මාන්නේ චෛසිකේ ආව ගමන් මේ වැඩියෙන් සැප විඳින මම වැඩි අනිත් දුක් විඳින එකට වැඩි මාන්නක්කාරයි කියන පදනමේ තමයි මේක දුවන්නේ. ඒ වගේ මේ සැපසෙවීම සඳහා නැත්නම් සැපට තියෙන තෘෂ්ණාව සඳහා මේ කාම්භෝගී වස්තු වැඩිකම තමයි පොහසත්කම කියන්නේ කියලා මේන්න මේ උපමාන තුනේ තමයි ආර්ථික විද්‍යාව දුවන්නේ සමාජ විද්‍යාව දුවන්නේ දේශපාලන විද්‍යාව දුවන්නේ හැම එකම දුවන්නේ ඉතින් හිතන්න බුදුරජාණන් වහන්සේට හෝ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට අපිට දෙන්න තියෙන පණිවිඩේ මේ අපි අඹරවලා විකාර කරලා අවබෝධ කරගත්ත මේ සියලු දේම නැවත තැටියක තියලා මේ වේදනා තුනක ආකාරයෙන් ඉදිරිපත් කරන්න වෙනකොට ඒක සම්පූර්ණ ලෝකයේ පිළිබඳ අර්ථකථනයක් එනවා ඒකේ. ලෝකයේ පිළිබඳ අලුත් ව්‍යාකරණයක් එනවා ඒකෙදී. ලෝකයේ පිළිබඳ අලුත් භාෂාවක් එනවා. ඒ නිසා සර්වචන් වහන්සේගෙන් පස්සේ ලෝක භාෂාවල් වලට ව්‍යාකරණ වලට sannivedanයට වෙච්ච සේවය ප්‍රයෝජන ගත නැති කිසිම ආගමක් අද ලෝකේ නැහැ. හැම ආගමකටම කොඳුයට පෙර ලැබුණේ විහරණීය මේ ව්‍යාකරණ ලැබුණේ මේ සරුවච්චන් වහන්සේ මේවා සංවිධානය කළා. සංවිධානය කළ යමක් ඉදිරිපත් කරනකොට ඒ හැම එකටම සාධාරණ අයිතියක් වෙන විදිහට ඒක ඉදිරිපත් කරා. නමුත් ඒ වෙනකන් කුරුවල් වෙච්ච මනසක් ඇති මිනිස්සුෙකුට සරුවච්චන් වහන්සේ පෙන්වන මේ සාධාරණ ඉදිරිපත් කිරීම පිළිගන්න බෑ. මොකද අම්මා තාත්තත් කියන්නේ සැප විඳපන් කියලා. පන්ති කාමරයට ගියාම කියන්නේ සැප විඳපන් කියලා. දේශපාලනඥයත් කියන්නේ සැප විඳපන් දෙන්නම් සැපයි. ආර්ථික විද්‍යාඥයන් සැප දෙන්න කතා කරනවා. සමාජ විද්‍යාඥයන් සර්වඥාන්සේ ඌ එක්කෙනෙකුට ඔක සාක්ෂි වෙන්නේ. සර්වඥාන්සේ කියනවා මේ වේදනාව කියන එක ওই විදිහට මේ සැපටම තල්ලු කරන්න යනවායි කියන එකම මානසික අංශභාගයක්. මේ වෙනකොට මේ සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා කියන එක පිළිබඳව සම අවබෝධයක් අඩු ගානේ සිල් අරගත්තට පස්සේ භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ මේ පරියංකේදී පොඩ්ඩක් මේ තුනටම සමාන අවස්ථාවක් දීලා විවෘත මනසක් ඇති කරගන්න තුනටම සමාන අවස්ථාවක් දීලා එන දෙයක් පිළිගන්න මට්ටමට යන්න යෝගාචරයට කොච්චර කල්යයිද කියලා හිතා ගන්න බෑ අපි ඒ තරම්ම ඇටුවම් බහගත්ත ඔලොමොල වෙච්ච අර පරණ පුරුදු ක්‍රමයට බලන්න. ඒක ලේසි නෑ තේරුම් ගන්න. ඉතින් නමුත් අපිට අර මේ යම් යම් සූත්‍රවලදී ඉදිරිපත් කර කරුණ නිසා අපිට ධර්ම රසය වැඩි කරගෙන මේක අභිෝගයක් කරගෙන මේක භාවනාවේදී ආස්වාද ප්‍රසවාස බලන ගමන් එහෙම නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ බැලීමේදී හටගත්තා වූ ඒ සති චෛතසිකය විවිධාංගීකරණය කරලා ආස්වාද ප්‍රසවාසයත් විඳීමක් විදිහට බලන්න. අතරම විඳීමෙන් තොර ආස්වාද ප්‍රසවාසයක් නැහැ. ඒක තමයි අපි තැප විඳිනවා මේ සීතල විඳිනවා උණුසුම විඳිනවා කම්පන චංචල විඳිනවා. ඒ සියලු විඳීම් තමයි ඒ නිසා යෝගාවචරය දැනගත්තත් නැතත් මෙතෙක් ආනාපානේ විස්තර කරන්න පාවිච්චි කරපු වචන ගොඩක් වේදනාචෛසිකයට අඩංගු වෙලා තියෙන්නේ. ඉස්සරහට යනකොට යාට තීරෙනවා පිම්බීම හැකිලිම ගත්තත් වම දකුණු වශයෙන් ගත්තත් ආශ්‍රත් ප්‍රසවාස කියලා ගත්තත් අත නැවුව අත දිග ඇරියා කියලා ගත්තත් හැම එකක්ම අපි මේ වේදනාව හරහා තමයි විස්තර කරන්නේ. ඉතින් ඒක නිසා ඒක වෙනම ස්කන්ධයක් වේදනා ස්කන්ධය වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මම කැමැති මේ වෙලාවේ අවධානය යොමු කරන්න මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වෙන්නර දෙන්න හදන සුඛා වේදනා දුක්ඛා වේදනා අදුක්ඛම සුඛා වේදනා කියන කාරණාව විස්තරුවම සඳහන් වෙන්නේ ඒ චුල්ල වේදාල සූත්‍රයේදී. ඒකෙදිත් පේනවා ඒ ඉස්සර අඹ සමයෙන් වශයෙන් හිටපු විසාක උපාසකතුමත් ධම්මදින්න රහත් මෙහෙණින් වහන්සේ අතර ඇතිවෙච්ච මේ ගනුදෙනුවේදී නැත්නම් මේ සාකච්ඡාවේදී විසාක උපාසකතුමා අනාගාමී තත්ත්වයටපත් වෙච්ච කෙනෙක්. ඒතර ධම්මදින්න මේනින්න අංශේ රහත් වෙලා. හැබැයි විසාක උපාසක මාතුමාට විශ්වාසයක් නැහැ මේ গিදර ගෑණි රහත් වෙයි කියලා. ඇඳිමිට ඥානෙනේ. ඉතින් ගෑනුන්ට බෑනේ මේක සාමාන්‍ය කරන්න. ඒක විසාකත් හිතන්නේ එහෙම තමයි. මේ විසාකට මෙහෙම බනින්න වටින්නේ නැහැ. යාර අනාගාන. ඉච්චර අනාගත කෙනෙක් නෙවෙයි. නමුත් අහන ප්‍රශ්න වලින් පේනවා පිටියට හේතු කරලා හිර කරලා අහන්නේ පුංචි ප්‍රශ්න නෙවෙයි. ඒකට පේනවා ඒ ධම්මදින රහත් මිහිණින්නාංශේ මේ ඉදිරිපත් කරපු විචිතුරු බව මේ උත්තරවල තියෙන විසුතුරු බව බලනකොට කොච්චරක් බුද්ධ වචනත් එක්ක සමාන්තරව ගිහිල්ලා තියෙනවා කියලා. ඒ ප්‍රශ්නාවලිය ගොඩාක් අවබෝධය ඇති කරන එකක් ඊට පස්සේ ওই සලායතන විභංග වගේ සූත්‍ර වලට ඒක සම්බන්ධ කරපුවාම පේනවා මේ වේදනාව හාත්පසින් දැනගත්තොත් නිවන වෙන බව. ඒක හාත්පසින් දන්නවනේ ඒතරම තමයි නිවන කියලා. ඒකෙදී අපි අපි ආරම්භ කරමු විශාක උපාසකතුමා සහ ධම්මදින්න රහත් මිහිණින් වහන්සේ අතර ඇති වෙච්ච දෙබසේදී විශාක උපාසකතුමා ප්‍රශ්න වලියක් අහලා හදිස්සියෙම වගේ අලුත් මාතෘකාවට යනවා. චුල්ල වේදාල සූත්‍රයේ තේමාවක් නැහැ. මාතෘකා එක එක මාරු වෙනවා. මොකද මේක මේ සමුක පරීක්ෂණයක් වගේ උපාධිය දෙන්න ඉසල කරන වාචික පරීක්ෂණයක් වගේ. ගිහිලානෝ ආර්යාවනි සුඛ වේදනාවේ සැප දුක දෙක මොකක්ද කියලා. ඉතින් ඒක අපි අපිට ඇහෙන ප්‍රශ්නයක් නෙවෙයි අපිට නැහැනේ සුඛ වේදනා වේදනා අප දුක දෙකක් කියලා එකක් සුඛ වේදනා සුඛේ විතරයි තියෙන්නේ. නමුත් විසාකෝපාසකතුමා දෙන්නේ ගොඩ එන්න බැරි ප්‍රශ්නයක් ධම්මදින රාත් මිහිණාන්සට. රාත් මිහිණාන්ස කියනවා උපාසක සුඛ වේදනාව එනකොට සුඛයි යනකොට දුකයි ඒක නිතරම කාමරාගානුසයෙන් වැහිලා තියෙන්නේ අපි නිතරම සුඛ වේදනට කැමති නිසා ඒ නිසා ඒක යනකොට දුක බව මෙවැනි ආර්ය උතුමන් වහන්සේලාගේ සාකච්ඡාවක මිසක් අපිට තේරෙන්නේ මොකද සුඛය පිළිබඳ තියෙන රාගානුසය අපේ හිත මත් කරලා. ඒ නිසා සුඛේ එනකොට සැපයි යනකොට සැපයි කියලා තමයි අපට හිතෙන්නේ. නමුත් මේ තර්කයකින් පෙන්නන මේ සාකච්ඡාවේදී විශාකෝපාසුන්තුම අහන මේ අපබ්‍රන්ත ප්‍රශ්න නිසා ධම්මදින්න තෙන්නාංශය සඳහන් කරන උපාසක සුඛ වේදනාව එනකොට සුඛයි මුනත සුඛයි. ඒක යනකොට දුකයි. මේ බව අපට වැටහෙන්නේ නැත්තේ සුඛ වේදනාව කෙරේ තියෙන අසීමිත කාමරාග අනුසේ නිසා. ඒක නිසා කාමරාග අනුසේ නැති කෙනෙකුට නම් තේරෙනවා මේක එනකොට එක විදියක් යනකොට එක විදියක්. එහෙම නැත්නම් වේදනා චෛතසිකයේ එන එකනා නෙවෙයි යන්නේ කියලා පොතේ ලියා ගන්න. යනකොට වෙන කෙනෙක් යන්නේ. නමුත් අපි නිත්‍ය සංඥාවෙන් බලනකොට සුඛ සංඥාවෙන් බලනකොට සුභ සංඥාවෙන් බලනකොට ආත්ම සංඥාවෙන් බලනකොට එනකොටයි ඉන්නකොටයි යනකොටයි තුනම සුඛයි කියලා තමයි හිතන්නේ. නමුත් යනකොට දුක බව තේරුම් ගන්න ඉච්ඡර වාද කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ අහනවා ආර්යවෙනි දුක් වේදනාවේ සැප දුක දෙක මොකක්ද කියලා. ඉතින් ඒක අරකෙම වචන හුවමාරුවක් වගේ පේන්නේ ගැඹුරක් තිබුණට. ඒතකොට කියනවා උපාසකයා යම් වෙලාවක දුක් වේදනාට එනකොට දුකයි. නමුත් දුක් වේදනාවේ ප්‍රහාණය ඉවත් වීම සැපක්. ඒක අපිට වැටහෙන්නේ නැත්තේ පටිඝානුසේ නිසා දුක් වේදනා එනකොටම මුණ නරක් කරගෙන ඇඹුල් කරගෙන ඒක දිහා බලන්නේ ඒ නිසා ඒක යනකොට සැපක් ඉතුරු කරලා යන බව දැක ගන්න සාමාන්‍ය අර කින සත්පුරුෂ සංසීවනේ නැත්තම් සද්ධර්ම ශ්‍රවණයක් නැත්තම් ධර්මානුධම ප්‍රතිපත්තියක් නැත්තම් අපිට එනකොට පවතිනකොට යනකොට තුනේම දුක් වේදනා පිළිබඳව ඇඹුල් රසමයි තියෙන්නේ. තීත්ත රසමයි තියෙන්නේ. මොකද හිත නිතරම පටිඝානෝසෙන් ආතුර වෙලා තියෙන නිසා. මේ කතාව අපි භාවනා කරනකොට අපි හිතුවොත් මේ ආනාපාන සතිය කරනකොට ඔන්න කකුල වේදනාවක් ආපු අවස්ථාවක්. එහෙම නැත්නම් ආනාපාන සතිය භාවනා කරන ප්‍රීති චෛතසිකයේ පහළ වෙච්ච අවස්ථාවක් ගත්තොත් ඒ යෝගාවචරයා මේ ආනාපාන සතිය නිසා කියලා හිතමු. සුඛ වේදනාවක් ආනතම් ප්‍රීතිය පාලුණා. පහළ වෙච්ච ගමන් අර ප්‍රීතියට තියෙන තද ආකර්ෂණය නිසා ආනාපානෙ අමතක කරලා දැන් අර ප්‍රීති චාචිකයේ වගතුගා අලගිය මුලගිය විස්තර හොයා ප්‍රත්‍යංග බල බල දඟලන්න පටන් ගත්තොත් ඒ මුලාවට ඒ පටලවිලට හේතුව බොක්කෙම තියෙනවා ප්‍රීති චෛතසිකයට වැඩි කැමැත්තක්. එතකොට ආනපනී බීම කොටු වෙනවා, කොන් වෙනවා, අනදර කරනවා කියලා අපේ ලොකු සංසේ පාවිච්චි කරනවා. ඉබේම ආනපනී පැත්තකට තල්ලු වෙලා මේ ඉදිරියට ආවෝ මේ සුඛ වේදනාවත් එක්ක වැඩිදුර ගණදෙනු කරනකොට අන්තිමට සුඛ වේදනාවක් නැති වෙනවා ආනපනෙත් නැති වෙනවා සතියත් නැති වෙනවා කරකවලත් ඇරිය වගේ. ඉතින් යෝගාවචර දන්නේ මේ කොතනින්ද පිටපොට ගියේ කියලා. පිටපොට ගියේ යන්නේ මේ මතුවෙච්ච සුඛ වේදනාව අනිවාර්යයෙන්ම කාමරාග අනුසයක් සහිත වෙන්නේ මේ භාවනාවෙන් ආපු කාමරාග අනුසය. මේ කාමරාග අනුසය නිසා ඒ කිනා ආනාපානෙට කොපුව දීලා දුක වේදනාවට කඩුව දෙන වෙලාවක් එනවා. මේක අල්ල ගන්න පුළුවන් වෙන්නේ කවදාකවත් ස්වම්භූ ඥානකෙ නෙවෙයි මේ කමඨාන සුද්ධ කරනකොට මේ වෙච්ච සංගතිය වෙච්ච සංගතිය විදිහට ලියනවනම් අහන එක්කනට පෙන්ලා දෙන්න පුළුවන් දැන් තමයි තේරෙනවා නේද මේ ආනාපාන ඉබේම කොම් වෙලා මේ කොහෙදෝ නැති සුඛ වේදනාවක් අල්ලන්න මේ කතන්දර ගොතන හැටි එහෙම නැත්නම් දවල් හීනමව නැහැටි ඉතින් ඩොක්ක කනලා කියලා දීපු ගමන් ඩොක්කන රිදෙනවා නමුත් පාඩමක් තියෙනවා ඒ වගේම දුක් වේදනාවක් ආපු ගමන් ආනාපාන පැත්තක දාලා ඉතින් කනපින්නම් ගහනවා ස්වාමීන් වහන්සේ කොහොමද මේ වේදනාව නැති කරලා දෙන්න අනේ මට ඇත්තටම භාවනා කරන්න ආසයි ඇත්තටම නිවන් දකින්න ආසයි මේ නොදකින් මේ වේදනාව නැත්තම් ඔක්කොම මට කරගන්න තිබු අනේ ස්වාමීන් වහන්සේ මේක අයින් කළා දෙන්න කියලා ඒගොල්ලෝ හිතනවා මේකට වෙනම බාම් එකක් ඇති කියලා මේ දුක් වේදනාව නැති කරන්න මේ බුදුරජාණන්සේ වාඩි වෙලා ඉන්නේ බාම් ගාගෙන වෙන්න ඇති කියලා හිතන්නේ. ඉතින් හිතනවා මේක තියාගෙන දෙන්න නැතු ඉන්නවයි කියලා. මේ මේ ගුරු මුෂ්ටියක් වගේ එකක් තියාගෙන මේ හැම දුක් වේදනාවක් නැති කරන්න එකක්. නමුත් කොයි වෙලාවක හරි යාට කිව්වොත් මේ දුක් වේදනා තියෙන වෙලාව හරියි මම කියන්නේ මාරණාන්තික දුක් වේදනාව නෙවෙයි. මේ දුක් වේදනාව තියෙද්දිත් ආනාපානේ නැත්තම් හුස්ම ගැනීම නතර වෙනවද කියලා අහන්න බලන්න. මේ මට වේදනාවක් තියෙන නිසා පස්සේ හුස්ම ගන්නම් කියලා හුස්ම පැත්තකින් තියනවද කියලා එහෙම වෙන්නේ නැහැ. ඒ කෙනාට කිව්වොත් ওই දුක් වේදනාව තියෙනවා. ඒ වෙලාවේ සරණට පිහිටට හැරමිටට අඩු ආඩෙට වාංගුවට තියෙන ආනපානෙ පොඩ්ඩක් බලන්න දුක් වේදනාසි. එහෙම නැත්නම් කියන්න පුළුවන් දුක් වේදනා කියන්නේ තාපයක් වගේ එකක් නෙමෙයි ඇහිදල් සහිත තනක්. මේ ඇහිදල් ඇස්සෙන් තමන්ගේ මූල කර්මස්ථානේ දැකීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා වේදනාව දුරු කිරීමේ පටිඝය තියාගන්න නැතුව දුක් වේදනා දුරු කිරීමේ පටිඝය තියාගන්න නැතුව ඒක තිබ්බොත් ඔක්කොම අවුල් කරන නිසා වේදනාව අස්සෙන් ඉඳගෙන ඉන්න ඉරියව්ව බලන්න මම ඇවිදිමින් නෙවෙයි ඉඳගෙන ඉන්න බව දන්නවද කියලා. එහෙම නැත්නම් බලන්න මේ ආස්වාද ප්‍රසාද දෙක වැටහෙනවද කියලා. එච්චරම අමාරු වෙන එකක් නෑ. අතරින් පතරින් මේ ආස්වාද ප්‍රසාසය දැක ගන්න. එතකොට මේ ආස්වාද ප්‍රසාස දකින්න වෙලාවට ওই වේදනාවට මොකද වෙන්නේ? කාංකාවක් නෑ. කොහේ යනවද දන්නේ නෑ. ඒ මොකද මේක තියෙනවා නම් ඒක නෑ ඒක තියෙනවා නම් මේක නෑ. ඉතින් මේ දෙකෙන් මේ වේදනාවත් එක්ක අමතර ප්‍රේම සම්බන්ධයක් ඇති කරන්න මෙතන දුක් වේදනත් එක්ක මේ යෝගාවචරයට හේතුව එයාගේ හිත පටිගෙන් ආතුර වෙලා තියෙන බව දන්නේ නැති නිසා එයාට වේදනා වේදනා කියලා මෙනෙහි කළත් එයා මෙනෙහි කරන්නේ නැද්දකින් ඔබතන් නොදොමකින් නැද්දකින් ඔබතන් නොදොමකින් නැද්දකින් ඔබතන් නොදොමකින් තමයි වේදනාව නෙවෙයි. මොකද පටිගෙන් ඉතින් ඒක අතරින් ආනාපාන බලපං කිව්වත් කියන මටත් බයින්ව ඇති හිතෙන් නැද්දකින් ඔබතන්න දෝමකින් මේ වේදනාව නැති කරන්න දෙන්නේ නැහැ මේ ස්වාමීන් වහන්සේ වේදනාව ඇති ආනාපාන බලන්න හදනවා අලිමන්දිවට හරක් කියන. නමුත් මෙතන මේ සියුම් උපක්‍රමය කරන්නේ වේදනාව વિશે දැනට මුල් බැහැගෙන තියෙන ඇටුවම් බැහැගෙන තියෙන පටිඝානොසය වක්‍ර මාර්ගයෙන් කියලා දෙන්න කියනවා. මේ වේදනාව තියේදී වේදනාවට වෛර නොකර වෛර නොකර කියන එකයි කියන්න තියෙන්නේ. ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ, බාර ගන්නෙත් නැහැ. ඒක හස්සෙන් බලන්න ආස්වාස් ප්‍රසවාසයේ. මෙතන මම පොඩි සංස්කරණයක් කරනවා. මේ වෙලාවේදී ආස්වාස් ප්‍රසවාසයේ වගේව බලන්න යන්න එපා. ඉන්නේ ඉරියව්ව බැලුවොත් හොඳටම ඇති. ආස්වාස් ප්‍රසවාසයේ ටික සවිස්තරයි ඔය වෙලාවට. අපි දැන් ඉඳගෙන ඉන්නේ. හිටගෙන නෙවෙයි. ඇවිදිමින් නෙවෙයි. නිදාගෙන නෙවෙයි කියලා. මේ වේදනාව තියෙන අස්සෙන් ආනපානේ බලන්න ගියොත් මේ පුරුද්ද නිසා වේදනාව ගැම්ම කැඩෙනවා. වේදනාව Java කැවෙන්නේ නැහැ. වේදනාව දිගේ කතන්දර ගොතන්න බැරි වෙනවා. වේදනාව දිගේ ප්‍රපංචකරණ එක ගැම්ම කැවෙනවා. මේක විශාල ජයග්‍රහණයක්. මේ ලෝකේ කවුරුවක්වත් හිතපො නැති එකක්. ඒක ධම්මදින්න මහත් රාත්මේනින්නාංශ කියන්නේ විසාකෝපාසක වේදනාව එනකොට දුකක් වුණාට ඒකේ අභාවය ඒකේ ක්ෂය වීම ඒකේ වැය වීම ඒකේ Nirodha ගෙවන් වීම සුඛක් පේන්නේ නැත්තේ මොකද අර වේදනාව කෙරේ තියෙන දුක් වේදනාව කෙරේ තියෙන පටිගය යටින් හොල්මන් කරන තාක් මිනී කිරීමක් හරියන්නේ නැහැ. වේදනා චෛසිකය හෝ ආනාපාන පිළිබඳ ඇති ඇති දකින්නත් බෑ. ඒ නිසා කවදාහරි යෝගාවචරය මේ දුක්ඛං පරිඤ්ඤයං කියලා සර්වචනාංශෙ පෙන්වන විදිහට මේ සුඛය නැත්නම් සුඛ වේදනාව නැත්නම් දුක්ඛ වේදනාවේදී මේ දුක එනකොටම අපිට මස්පිඩු තද වෙන හැටි අපිට ඒක පිළිබඳ නොදකින්න පතන් කියන හැඟීම නැහැටි වේදනාව මෙනෙහි කරත් මෙනෙහි කරන්නේ ආතතිගත වෙලා කියලා තේරුම් ගන්න හැටි Taman තුලින්ම දැක ගන්න පුළුවන් වුණොත් එයාට තේරෙනවා මේ වේදනාවේ නිවි ප්‍රශ්න තියෙන වේදනාව පිටිපස්සේ තියෙන මේ පටිඝය තමයි වේදනාව දරණ මට්ටමින් නොදරණ මට්ටමට යන්නේ. ඒක ලස්සන සරුවචනසි වේදනා සංයුත්තේ පෙන්නනවා මේ මහණෙනි වේදනාව කියලා කියන්නේ උලක්. ඒක නිසා සල්ල සූත්‍රයේ නම සල්ල කියලා වචන පාවිච්චි කරන පාලියෙන් උලට. වේදනාව කියන්නේ උලක්. අනිවාර්යයෙන්ම රිදෙනවා. උලක් කනචාම රිදෙනවා. නමුත් ඔබ හිතපන් එතනම තව උලක් කනුනොත් දරා ගන්න බැරි මට්ටමට වේදනාව වැඩි වෙනවා. ඒ වගේ තමයි වේදනා චෛතසිකයේ දුක් දෙන උන වගේම ඒ මතට පටිගය આવොත් දරා ගන්න බැරි මට්ටමට යනවා. ඔබ කවදාවත් පටිගය දැක්කේ නැත්නම් ඔබට තේරෙයි වේදනාව ඇති වෙන්නේ පිට හේතුවකින් පටිගය ඇති වෙන්නේ උඹේ තකතිරුකමයි. පටිගය ඇති වෙන්නේ උඹේම ආසාවෙන්. ඒක නිසා මේ තියෙන වේදනාවල් වලට තවත් එකක් දාගත්තට පස්සේ ඒක නම් දරන්න බැරි බව මම පිළිගන්නවා. නිසා අපිට පුළුවන් ද වේදනාව කියලා කිදි පොත්ත ගැලෙවෝ වගේ මේක පටිගේ මේක වේදනාව කියලා ගත්තොත් ඒක දරා සිටීමේ ශක්තිය වැඩි වෙනවා. ඒ නිසා පසුගිය දවස්වල මම කිව්වා මේ වේදනාව තියෙද්දී ඉවසා දරා සිටීම දැන් අතින බරපතල රෝග රාශියක් තියෙනවා. අධික වේදනාවක් තියෙනවා. ඒ වේදනාව දරාගෙන ඉන්නම වෙනවා. පවුල කට්ටියල ගන්නත් බෑ ඒක. කාටවත් කරන්න බෑ. අන්නේ වෙනකොට මේ යෝගා යෝගාවචරයක් නෙවෙයි ඉසాత බැඳගෙන ඉතින් අඬනවා. දඟලනවා. මොකද ඊට කලින් භාවනා කරලා නැහැ. හිතලවත් නැහැ. එතක පුළුවන් තරම් මේ සැප හොය හොයා ඉඳලා. නමුත් මේ භාවනා කරපු කෙනෙකුට එහෙම නැත්නම් වේදනාව පිළිබඳව සූදානම් ගිය කෙනෙකුට මේ වේදනාව පිළිබඳ තියෙන මේ द्वේෂය මේ සල්ල සූත්‍රයේම බටහිර කෙනෙක් ලියලා තියෙන සල්ල සූත්‍රයේම උපමා කරලා පෙන්ලා දීලා තියෙනවා. මේ द्वේෂය නැතුව මේ වේදනාව කියලා කියන්නේ ජීවිතයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය දෙයක්. ඒකට මුණක් දෙකක් තියෙනවා සැප සහ දුක කියලා. ඉතින් අපි මේ සැප පිටිපස්සේ එළවපු එක ඒකට අපිට හැදිච්ච ව්‍යාධියක් ඒක කැන්සර් එකක් ඒක ඒක රෝගයක් මේ දුකත් ඒත් එක්කම තියෙනවා මේ දුකට වෛර නොකර ඉන්නවා නම් දුකේ ස්වභාවය වෙනස් දුකේ කතන්දරේ වෙනස් රචනයේ වෙනස් අපිට පුළුවන් ද දුක දිහා පැමිණි දුක් පැනිරහයි කියලා මේ සිංහලයාගේ මේ වචනේ බුදුහාමුදුරන්ගේ සූත්‍රයක් වගේ වෙත පැමිණිච්ච දුක් පැනිරහට ගන්නේ කියලා අපේ අත්තල මුතල අපට කියලා දීලා තියෙන්නේ. ඒකෙන් පණිවිඩයක් තියෙනවා. ඒකෙන් අපට මේ නිවනට පාරක් උගන්වනවා. දුක එනකොට මේ ශාත බැඳගෙන අඬණ්ඩයි කෑකොස් ගහණ්ඩයි අරයට මට සාප කරන්නයි දඟලන්නයි පටන් අරගත්තොත් ඒ යකාට ආයේ වෙනම අපායක් ඕනෙත් නැහැ වෙන ඌණියමක් ඕනෙත් නැහැ ඒකම ඌණියමක් වෙනවා මෙතන ඕන කරලා තියෙන්නේ පටිගේ පොඩ්ඩක් අයින් කරගන්න අයින් කරන්න බෑ මොකද හේතුව මේක ඇබ්බැහි වෙලා තියෙන්නේ ඒක නිසා දුක් වේදනා එනකොටමත් දුකයි. ඒක යනකොට ඇත්තටම සැපත් කියලා යන්නේ. නමුත් අපිට බලා ගන්න වෙලාවක් නැහැ. මොකද හිතේ තාම අර පැංගිටි ගතිය, අර පටිග ගතිය තියෙනවා. ඉතින් සය බුරුම ස්වාමීන් වහන්සේලා කියනවා දුක් වේදනාවක් ගැන මෙනෙහි කිරීමක් කරනකොට පුළුවන් නම් මේ මෙනෙහි කිරීම අල්ලන්නේ නැති බව දැක ගන්න. ඒක පච්චුදාවත් නැන්දි පොලාපයින් ගතියක් තියෙනවා. ඒ මොකද දුක් වේදනාව මෙනෙහි කරන්නේ පටිගය තියාගෙන. ඒ නිසා දුක් වේදනාව මුණත තියෙන ගමන් යටි නූලෙන් වැඩ කරන පටිගය අල්ලා ගන්න පුළුවන් නම් ආනාපාන සතිය වගේ සතිය ඒකෑවර නෙමෙයික දෙතෑවර සතියක් අවශ්‍යයි. එකවරම ක්‍රියා කරන සතියේ ක්‍රියාකාරකම් දෙකක් අවශ්‍යයි. එකක් තමයි මුණතට පේන දුක් වේදනාව. ඊපස්සේ යටින් වැඩ කරන පටිගය. ඒක නිසා එතන සතිය හරි සෙල්ලක්කාරයි. එතන සතිය හරි උරුබූටි. ඒ සතිය හරි විවිධාංගීකරණ වෙලා තියෙන්නේ. ඒක වේදනා චෛසිකයක තියෙන සාමාන්‍ය ස්වરૂපය. ඒක හැම වෙලාවෙම පිටිපස්ස වෙනමම හොල්මනක් වැඩ කරනවා. ඒක දැක්කට පස්සේ කයි වෙලාවක හරි දැක්කට පස්සේ තේරෙනවා මේ ඒකේ ගැහණු පිළිම ගමක් නැහැ. දුක් වේදනා එනකොට මේ පටිගේ එනමයි කියන එකේ විසාකා උපාදකාවද නැත්නම් ධම්මදීන්නද ප්‍රශ්නයක් නැහැ. කොයි ඒක නිකන් චතුරාර්ය සත්‍යයේ සත්‍යයක්. දුක් වේදනාවට පටිගේ එනවා. මේක දකින්න සත්පුරුෂයෙක් හම්බ වෙන්න ඕනේ. මේක දකින්න සද්ධර්මයක් ඇහෙන්න ඕනේ. මේක දකින්න අපි ධම්මා ධම්ම ප්‍රතිපදාව යෙදෙන්න ඕනේ. මේක දකින්න අපිට සමාධියක් ඕනේ. මොකද මේ කියන අයියෝ ඕක මොකද්ද ඔප්පේ කිව්වට පස්සේ මට හිතගෙන බැරිද ඕක බලන්න ඕක සමාධියක් මොකටද ඕනේ කියලා. නමුත් ඒ බැලිල්ලයි ඒ සමාධිය තිබන්න එකයි වෙනස්. නමුත් මේකේ මදේ නැත්නම් ඕජා නැත්නම් ගොබේ අහුවෙන්නේ ඊගාව කැලේ. ඊගාව කැලේදී විසාකෝපාසන්තුමා අහන ප්‍රශ්නය ආර්යාවනි අදුක්කම සුඛ වේදනාවේ සැප දුක දෙක මොකක්ද කියලා. ඉතින් මේ ප්‍රශ්නෙත් අඳුන්ලා දෙන්න එපා. අදුක්කම සුඛ වේදනා කියන්නේ දුක සැප දෙක මිශ්‍ර වෙච්ච නැත්නම් දුක සැප දෙක සමබර වෙච්ච. නිකන් සමසීතෝෂ්ණ කාලගුණේ වගේ තියෙන වෙලාවේදී මේක සැප දුක දෙක මොකක්ද කියලා. ඉතින් අපි මේකක් දන්නෙත් නැහැ නේ. අපි දන්නේ සැප වේදනාව දන්නවා දුක් වේදනාව දන්නවා. එහෙම නැත්නම් අපි දන්නවා අත්තිකිලමතාන යෝගය දන්නවා කාමසුකල්ලියෝන එක දන්නවා. මැද පිළිවෙතක් දන්නේ නැති හින්දානේ මේ බුදුහා බුදුහාමුදුරනේ කන් අපි බලාගෙන ඉන්නේ. මධ්‍යම ප්‍රතිපදාවක් දන්නේ නැහෙනේ. වේදනාවෙත් සැප දුක දෙක මිශ්‍ර වෙච්චි නැත්නම් සැප දුක දෙක එකිනෙකට සමතුලනේ වෙච්චි අදුක්කම සුඛ දුකත් නැති සැපත් නැති. නොදුක් නොසුව කියලා කියන. මෙන්න මෙහෙම தত্ত্বයක් අපේ ජීවිතයේ වේදනාවට සාපේක්ෂව තියෙන බවක්වත් අපි දන්නේ නැත්තේ මොකද අපි අත්නොමතිකව එහෙම නැත්නම් මේ අගතිගාමීව සැප හොයමින් යන පරට්ට ගමනක් තියෙනවා. අද මේ තාක්ෂණිය ආවට පස්සේ අද මේ තියෙන දැනුම ආවට පස්සේ මිනිස්සු පුදුමාකාර විදියට ඒ පැත්තට ඇදලා යන්න පටන් අරගත්තා. මේ ලංකාව වගේ රටවල් වලත් හැදෙන හැම ළමයටම මේ සැප සේවා සොයා යාම ගමන පිළිබඳව මේ දැන් ඉන්න දෙමව්පිය પરම්පරාව තන්නේ කරවග කියන්නේ. මොකද දැන් ඉන්න પરම්පරාව හදපු අම්මා තාත්තා ගානේ ওই තරම් පිස්සුවට සැප හොයන ගතියක් තිබුණේ නැහැ. ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලාගේ එච්චරවක්වත් තිබුණේ නැහැ. පැමිණි දුක් පැමිණි රහයි කියන එක දැනගෙන හිටියා. අද අපි මේ කරන වැඩේ නිසා කොහාටද මේ දරුව තල්ලු කරන්නේ? කොහාටද මේ ආර්ථිකය තල්ලු කරන්න හදන්නේ? කොහාටද අපි දේශපාලන ව්‍යවස්ථා හදන්නේ? මොකද්ද අපේ සමාජයේ තියෙන සමතුලිත භාවය නැත්නම් සැප කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් සමාජයේ දර්ශීය පාඩේ මොකද්ද කියලා ගත්තොත් දැන් කියන්නේ ඒක පුද්ගල ආදායම සහ දල ජාතික නිෂ්පාදනය. මේකට තමයි අපි ඡන්ද දෙන්නේ. භූතානයේ කියනවා දල ජාතික සතුට කියලා උපමානයක් අරගෙන තියෙනවා. දල ජාතික සතුට ඒක UN එක පිළි අරන් තියෙනවා. එක්සත් ජාතීන්ගේ පිළි අරගෙන තියෙනවා. දල ජාතික සතුට කියන එක තමයි මනින් එච්චරයි අපිට තියෙන්නේ. ඔය තල්ලිවත් පුද්ගලිකුල තියෙන ආදායමවත් ඩොලර් එකේ ගානවත් ඒ ඔක්කොම කොහෙද ඈතකින් සම්බන්ධ වෙන දේවල්. ඉතින් ඒක නිසා මේ වේදනා චෛතසිකයේ සැප හොයාගෙන යෑමේ තියෙන මේ අත්නෝමතික ගතිය නිසා අග්ගිත්‍ති ගාමි ගතිය නිසා අපේ හිත හිරිවැටිලා තියෙන ප්‍රමාණය තේරෙනවා විසාකෝපාසකතුමා මේ අදුක්කම සුඛය අඳුරලා දෙන වෙලාවේ. අපිට වෙනම පාඩම් පද්‍යයක් තියන්න ඕනේ. මේ සැපත් නැති දුකත් නැති තත්වයක්. එහෙම නැත්නම් මේ සැපේචිද දුකට මාරු වෙනකොට අතරමැදි තත්වයක්. නැත්නම් අත්තිකිලමතාන යෝගයට සහ කාමසෝකල් යෝගයට අහු වෙන්නේ නැති මැදක්. වේදනාචෛසික සම්බන්ධයෙන් තියෙනවා මේකේ සැප දුක දෙක මොකද්ද කියලා. ඉතින් ඒකෙදි මම වචන වාක්‍ය ගණක් සඳහන් කරේ මේ අදුක්කම සුඛ වේදනාව සත්පුරුෂ සංසේවනයක් නැත්නම් සද්ධර්ම ශ්‍රවණයක් නැත්නම් අපි අවුරුදු 120ක් ජීවත් වෙලා මැරුණත් අපේ ව්‍යවහාර භාෂාවට එන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. සත්පුරුෂ සංසේවනය ලැබුණා, සද්ධර්ම ශ්‍රවණේ තිබුණත්, ධර්මානුදාන ප්‍රතිපත්තිය හිටියත් ඒක අඳුන ගන්නවා කියන එක ලේසි නෑ. කොච්චරදෝ භාවනා කරන්න පුළුවන් තාම මේ අදුක්කම සුඛ වේදනා කියන්නේ මොකද්ද කියලා බලන්න හෙට ඕක ප්‍රශ්න 3-4කවත් පෙට්ටියේ තිබුණ නැත්තම්. ෂුවර්. හෙට වෙනකොට කියනවා සාංශ මේ කලන් තුනක් විතර ගන්න පුළුවන් ද අදුක්කම සුඛ වේදනා බේතකට මේ ප්‍රතිවාපයකට අවශ්‍යයි ස්වාමීන් වහන්සේ කවද ඇහෙන්න තියනා වගේ පේන තියෙන අනේ ගෙනියන්නත් එක මට කලන් දෙක තුනක් කිරලා තියන්නකෝ කියලා මේගොල්ලෝ හිතානිනවා මේක සුපර් මාකට් එකකින් ගන්න. මේ එකක ඉඳලා මේකට මාරු වෙනකොට විපරිණාමේදී මැද පහුවෙන යටි පහුවෙන තැනක් බව හිතා ගන්න බෑ මොකද ඒ තරම් අත්නෝමතික විදිහට අගතිගාමීව සැපසොයන ගමන කියන්නේ මේ නිවනත් භාවනාවත් ආගමත් දානයත් සීලයත් සමාධියත් සේරම මෙන්න මේ කුණු හරපෙන් කෙලසිලා තියෙනවා දානයක් දෙනකොටත් මොකටද දාන දෙන්නේ කිව්වොත් එහෙම මම ඉන්දියාප්පන් දාන දෙන්නේ මට ලැබෙන ආශ්‍රමේ බුරියානි හම්බ වෙනවා එච්චරයි. ඕකයි එකම කාරණා වෙන මොකක්වත් නෙවෙයි. සිල්ලකින් ගියාමත් නෑ කෙලින්ම මම දිවි ලෝකයක්. ඒ ගියාම තදාහතනික පාටි එක ඉන්න පුළුවන් උදේ ඉඳලා හැන්ද වෙනකන් පාටි කන්න පුළුවන්. මේ විසාකාව අහනවා උද්දජානනාංශ ඉන්න වෙලාව ගිහිල්ලා පොඩි බාධකම්මල ටිකක් අල්ලගෙන මොකට සිල් රකින්න කියලා. සිල් දවසට අනේ දෙන උත්තර තුන බලනකොට එක්කෙනෙක් කියනවා මට අඩු වයසේ ඉතිම ස්වාම පුරුෂයෙක් ලැබෙනවනම් අන්න ඒකටයි සිල් රකින්නේ. වැඩි වයසට ගියාම නිකන් පව්වව් වෙනකොට ඉතින් කෝකෝ වෙනවනේ. තරුණ වයසේදීම සුවාන් පුරුෂෙක් ලැබෙනවනේ. ඒ වගේම මම සිල් දක්ින්නේ මට දිවි ලෝක යන්න හම්බ වෙනවනේ. අනේ මගේ සුවාන් පුරුෂයා වෙන ගෑණියක් හොයාගන්න නැත්තම් ඔන්න සීලේ බලාපොරොත්තු වෙන ආනිසංස. මේ මේ මේ කුණු හරබනේ අබෞද්ධයෝගා. මේ මේ බෞද්ධයගා විතරයි. ඒ නිසා මට හිතෙනවා කියන්නේ දැන දැන පව කරන අමනයාට තමයි බෞද්ධයා කියන නම ගැලපෙන්නේ. මොකද අනිකාගම් වල පව් පින්නේ නැහැ. අපිට විතරයි තියෙන්නේ. දැනගෙනත් දැන දැන මේ මේ බුදුහාමුදුරුවොත් පාවිච්චි කරන සැප හොයන. ධර්මයක් පාවිච්චි කරන සැප හොයන. සංඝයත් පාවිච්චි කරන සැප හොයන. සංඝයත් මෝඩ වෙලා ඕකට ජග් ගන්න. කණ්ඩ දෙයක් ගහලා කියන්නේ ඔබ ඕන එකක් හොයාගෙන ඔබ ගිහිල්ලා ඉවරලා මෙතන තියෙන ඕකට නෙවෙයි කියලා කියාගන්න බෑ. මම අර ගිය පාර විනිපෙග් ගිය වෙලාවේදී පොඩි ආමසු කෙනෙක් ඇවිල්ලා හිටියා මේ රිට්‍රීට් එකට සම්බන්ධ වෙලා. ඉතින් ඒ කොඩිය හාමුදුරණත් කිව්වා ඉවරෙච්ච දවසේ කතාවක් කරන්න කියලා. ඒ හාමුදුරුවෝ කිව්වා මං මේ තමයි දැක්කේ ධම්මජීව හාමුදුරුවෝ විතරයි දැක්කේ කොහමද ගිහියන්න මෙච්චර බනින. අපිට හරි බයයි කිව්වා ගිහියන්න බයින්ද දාන්නේ නොදී හිටියොත් ඔක්කොම ඉවරනේ. ඒ නිසා ගිහියන්න කතා කරන බොහෝ පරිස්සමිලු කතා කරා. ඊට පස්සේ මං කිව්වා දැන් මම ඉන්නකොට උඹ ඔය පාඩම් පුරුදුලා දැන් බැනලා උඹට දාන්නේ නැති වුණා ෂුවර්. ඒ නිසා ඕක දැනගත්තට කරන්න යන්න එපා. සෙල්ලමන්නේ බෝ ගියෝ ඊට පස්සේ අපිට ආර්ථික සම්බාධක පනවනවා. ඒ නිසා අපි ගියන්ට ෂේප් එකේ තියාගෙන ඒ සැපටිකේ නෙතන ඉන්නේ. මොකද වෙන මෙහෙ මෙහෙ වෙන කොහෙන්ද හම්බුවේ. ඒ නිසා ගියොත් එක වැඩ කරන බොහෝ ප්‍රවේශයෙන් වැඩ කරන්න මොකටවත් නෙවෙයි. අර පිටි ඇල්ලෙන් කී හරි සැපටික හම්බුවේ කියලා. කොච්චර ගැති වෙලා තියෙනවද කියලා බලන්න. කොහොමද අපි මේක එලි දක්වන්නවත් බැරි තත්වයට අපි නීච වෙලා තියෙනවා. මේ ගියට බය නෙවෙයි. මේ සැපට තියෙන ආසාව. ඉතින් මේ සැපේ ඉඳලා දුකට මාරවන දුකේ ඉඳලා සැපට මාර වෙනකොට මේ තියෙන අදුක්කම සුඛය ඒක කියම්බුලන් දෙකෙන්ම කලවම් වෙච්ච එක එහෙම නැත්නම් දුකට හෝ සැපට වැටෙන්නේ නැති කළුත් නැති සුදුත් නැති අලු පාට ප්‍රදේශයක්. ඉතින් මේ කතාව මම ගෙනියන්න හදන්නේ මේකේ නිවන තියෙන්නේ. මේකයි මධ්‍යම ප්‍රතිපදාව. ඉතින් අපි කොච්චර කල් භාවනා කරත් මෙහෙම දෙයක් දැකලවත් නැත්තම් අද උගෝදෙනි භාවනා කරන්නේ සැප වැඩි කරගන්න. මතක ශක්තිය වැඩි කරා. ලෙඩ රෝග සුව කරා. කාර්යක්ෂමතාවය වැඩ කරා, වැඩි කරා. ඉතින් මේ බුදුහාමුදුරෝ බලන්න නොමගට පාවිච්චි කරන්න ඇති. මේක වෙළඳ භාණ්ඩයක් කරගන්න ඇති නැටි. මොකද එහෙම නැත්තම් කවුරුත් භාවනා කරන්නේ නැහැ. කාටවත් ඕන කමක් නැහැ. වේදනාව පිළිබඳ වේදයක් ඇති කරගන්න. ඉංගු දෙනේ කියන්නේ අපිට ඕව කරන්න පුළුවන් ද අපි මේ අඹ දරුවන් රකින්න මිනිස්සු යුතුයකම් ගොඩක් තියෙනවා අපිට ඕව කර කර ඉන්න බෑ අපිට කිටි ක්‍රමෙන් සැප ලැබෙන ක්‍රමය හොයලා දෙන්න මේ කිවිසුම තමයි භාවනාවටත් ඇවිල්ලා තියෙන්නේ. ඒක හරිම ප්‍රසිද්ධයි ඇමරිකාවට ගියාට පස්සේ ඇමරිකන් බුද්දිසම් කියලා වෙනම එකක් තියෙනවා. ඒකට කියන්නේ බිස්නස් බුද්දිසම්. මෙච්චර ප්‍රදේශයක් බාහන කරොත් මෙච්චරක් අසහනෙන් රෙච් කරලා දෙනවා. මෙච්චරක් වියදම් යනවා. මෙන්න මේ මේ ටික අරන් දෙන්න කියලා දැන් ඒ මේ ළඟදී එක්කෙනෙක් කියලා තියෙනවා ඇමරිකාවේ හැම වෙළඳ භාණ්ඩයකටම ටැක්ස් කරනවා. දැන් මේ මයින්ඩ්ෆුල්නස් එක ටැක්ස් කරන්න මනින්ඩ එකක් නැතුව ඉන්න කට්ටියට. ඒ නිසා කියනවා ඉස්සරහට යනකොට යම් තැනක භාවනා කළ ප්‍රථම ධානය ලැබුවොත් මෙච්චරයි කියලා ටැක්ස් කරන්න පුළුවන් සමහරට සමතින් අල්ලන්න ඉඩ තියෙනවා කියන්නේ. මොකද ඒ කියාපාන වැඩිනේ. දැන් මයින්ඩ්ෆුල් දෙකේ සතිය අල්ලන්න බෑනේ මේ බොරු කියනවත් දන්නේ නැහැ ඇත්ත කියනවත් දන්නේ නැහැ සතිය කිව්වහම මුල සිට අගටම එකම දේනේ නමුත් පළවෙනි ධ්‍යානය කියලා කෑ ගහන කට්ටියක් ඉන්නවනේ අය හිටානිට වෙනකොට ඉමිග්‍රේෂන් එකෙන් කතා කරලා ගියා පළවෙනි ධ්‍යාන නම් මෙච්චර ටැක්ස් කරනවා මොකද ලංකාවේදී මේ ඇමරිකාවේදී නේ හම්බුනේ මේක ඇමරිකන් රජයට අයිතියක් තියෙනවා. දෙවෙනි ධ්‍යානෙට යනවා නම් ඊට වැඩිය පොඩ්ඩක් වැඩි. තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ ඊට පස්සේ අරූප ධ්‍යාන වලට ගියාම සෑහෙන්න ගවන්න. ඒ තරමටම මේ සැපය ප්‍රමාණ කරලා සල්ලි කරන එක තමයි ඇමරිකන් බිස්නස් කියලා කියන්නේ. ගියාට පස්සේ වෙන මුළු පද්ධතියම හැදිලා තියෙන හැටි අම්මා විකුණලා හරි කමන්නේ නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නැත්තම් මේකක් තියෙනවනම් සම්තිං එකක් තියෙනවනම් වැඩේ යනවා. අද බුද්ධ ආගමට වෙලා තියෙන දේ බලනකොට ඒක දිහා බලනකොට එක පැත්තකට හිතෙනවා එහෙම හරි කමක් නැහැ මේ මිනිස්සු මේක තේරුම් ගන්න උත්සාහ කරන නමුත් එවැනි වාතාවරණයක ඇමරිකාව වගේ රට ගිහින් මේ අදුක්කම සුඛය වගේ එකක් කියලා දෙන්න ගත්තොත් කියන මිනිස්සයා ගෙවිලා නැහිනෝ මොන විදියෙන්වත් තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැත්නම් තේරුම් ගන්නත් බෑ ඒක න දොස් කියන්න ඕනේ මේ ලංකාවේ කෙරුවත් කරන්න මාන්නේ දැන් විසාකෝ භාසකතුමා අහනවා අදුක්කම සුඛ වේදනා සම්බන්ධයෙන් ආර්යවෙන්නේ මොකද්ද සැප දුක දෙක කියලා. ඒකට ධම්මදින්නා රහත් මෙහිණාංශ කියනවා අදුක්කම සුඛ වේදනාව කියලා එකක් කවුරට තියෙන බව දන්නවනම් ඒ මනුස්සයා සැපේ ජීවත් වෙන මිනිස්සේ එහෙම දෙයක් දන්නේ නැත්නම් එයා සදාකාලික දුකේ සැප වින්දත් දුකේ ඉන්නේ දුක් වින්දත් දුකේ ඉන්නේ මොකද යට තියෙන අනුසය පටිඝානුසය සහ කාමරාගානුසයට තේරෙන්නේ නැහැ ඒක නිසා මේ අදුක්කම සුඛ වේදනාව අපට මුලිච්ච වෙන්න දෙන්නේ නැත්තේ අවිද්‍යාව නිසා. යම් දවසක අවිද්‍යාව නැති වෙච්ච වෙලාවක අපිට විඳීමක් තියෙනවා. හොඳයි කියන්නත් බෑ නරකයි කියන්නත් බෑ. සැප කියන්නත් බෑ දුක කියන්නත් බෑ. ඒකම ඒකෙම තවත් එක ප්‍රතිරූපයක් තමයි සැපටයි දුකටයි සමසිත. සැපක් ආවත් දුකක් ආවත් සැමසිත ගන්න ගියා නම් එයා අර අදුක්කම සුඛ වේදනාව වගේ ඒ වෙලාවේ මම ඉන්නේ සැපට දුකට නොසැලෙන තැනක එනිසා සැප දුක සමසේ මිශ්‍ර වෙච්ච තැනක කියලා දන්නවනම් ඒ දන්න හැම වෙලාවකම එයා ක්ෂණ සම්පත්තියේ ඉන්නේ. එයා ඉන්නේ මධ්‍යම ප්‍රතිපදාවේ. එයා ඉන්නේ නිවන් පෙතේ. නමුත් මේ අදුක්කම සුඛ වේදනාවට තමයි මතුවෙච්චාම තමයි අපි කම්මැලි, නීරසයි, ඒකාකාරී හිත හැංගෙනවා ඈනුම් යන්නේ මේ භාවනා එපා වුණයි කියලා දඟලන්නේ මෙන්න මේ සැපත් නැති දුකත් නැති එකට බුදුහාමුදුරන්ගේ දක්ෂකමට අපි ගෙනියනවා. ගෙනිච්චට පස්සේ අපි කියනවා මොනම දෙයක්වත් ඇත්තේ නැහැ. හොදි නැති මාළුවක් වගේ ඉතින් කොහොමද කන්නේ? ඉතින් අනේ මේකට පොඩ්ඩක් මොලක ටිකක් දාලා දෙන්න බැරිද? අනේ මේකට ලුණු ටිකක් දාලා දෙන්න බැරිද කියන එක තමයි කමටහන් සුද්ධ කරනවා කියලා කියන්නේ. ඒ තරමටම භාවනා කරන එකනා ඊටාම ඉක්මනට මේ වින්දනයක් නැති තැනට එහෙම නැත්නම් ඒකට බුදුරජාණන්සේක වචනේ කියලා කියන්නේ නිබ්බිදා. නිබ්බිදා කියලා කියන්නේ නිර්වින්දන කියන එක. වින්දනයක් නැත්නම් නෝ එච්චර පාළු තැනක්, එච්චර කොටු වෙච්ච තැනක්, එච්චර පච වෙච්ච තැනක්, එච්චර රහෙන් තල්ලු වෙච්ච තැනක් ඇත්තේ නැහැ. ඉතින් අපි කොහොම හරි ආයයකට සැපට හෝ දුකට දාගන්න හදනවා කරන කරන හැම එකකදීම දුක වැඩි වෙනවා. ඒ නිසා යම් වෙලාවක අපිට මේ වේදනාව ගැන හොයනකොට සැප දුක විතරක් නෙවෙයි අතරමැද යටිපහුවෙන අදුක්කම සුඛ කියන අවස්ථාවක් තියෙනවායි කියලා යම් කිසි කෙනෙක් වේදනා චෛසික පිළිබඳ පරිඤ්ඤය ඥානකින් බැලුවොත් භාවනා කළත් නොකළත් දවසේ 90ක් විතර වෙලා අපි ඉන්නේ මේ අදුක්කම සුඛ වේදනාව. අපි දන්නේ ඒක දැකගත්තට පස්සේ තේරෙනවා මේ ඉරියව්වේ රඳා පැවතිලා නැහැ අදුක්කම සුඛ වේදනාව, ඥාන පිරිමිකමේ රඳා පැවතිලා නැහැ අදුක්කම සුඛ වේදනාව, භාවනා කරන නොකරන පිළිබඳව රඳා පැවතිලා නැහැ. සත්පුරුෂ සංසීවණේ තියෙනවා නම්, සද්ධර්ම ශ්‍රවණේ තියෙනවා නම්, ධම්මානුධම්ම ප්‍රතිපදාවේ තියෙනවා නම් නොබෝ කාලෙකින් එහෙම නැත්නම් මේ කායනුපස්සනා පිළිබඳ යම් පරිචයක් ආපු ගමන් එයාට තේරෙනවා හිත හුඟාවක් වෙලාවට මේ මැද තියෙනවා නමුත් ඒකට අපි පුදුම වෛරයක් තියෙනවා මුළු සංසාරෙම අපි කරපු වැරද්ද තමයි මේ අදුක්කම සුඛ වේදනාට වෛර කරපේ. අපි ඒ වෙනට නව කතා කියනවා, රේඩියෝ බලනවා, පත්‍ර බලනවා මොනම හරි දාගෙන මේක විචිත්‍ර කරගන්න හදනවා. ඒ නිසා තමයි නන්දමාලිනී කියන්නේ කාරණාව කාරණාව යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා ඉති වන්දනා ගමයන්. නිකම්ම නිකන් හිටපුවා නිකන් දුන්නැති හොදි කන්නා වගේනේ. ඉතින් සැලසුම් පොඩ්ඩ හරි භවනා එනකොට අදුක්කම සුඛේට අතීතයට සැලසුම් කරනවා මේක නම් හරියන්නේ මේ භවනා හරියන්නේ මේ ගිය ගමන්ම දැන් මේ පව් වෙච්ච දවස් 3-4ත් කලින් ඩිනර් පාටියක් දාන්න ඕනේ දැන් පව් ගිටිකේම කන්නත් බැරිුණා ඕන්න ඩිනර් මේ දන්නේ මේ ඉන්න වර්තමාන මොහොතේ වෛරයක් මේ තියෙන්නේ පත්‍ර ටික ඔක්කොම එකතු කරලා එක දිගට හාන්සිපුට උඩ කකුල් දෙකට දාන පත්‍ර ටික කියවනවා ඉතින් මෙතන ඉඳගෙන සැලසුම් කරන්නේ ඕක තමයි මේක දැනගත්ත දවසක මේ අදුක්කම සුඛය පිළිබඳව රංකිරි කටගාගත්ත දවසක සත්පුරුෂ සංසේවනය කියන එක තේරෙනවා. ඒ විතරක් නෙමෙයි සත්පුරුෂයා කවුද කියලා අඳුර ගන්නත් පුළුවන් වෙනවා. ඒ විතරක් නෙමෙයි Tamante යහත්පුරුෂයත් එක්ක ආකර්ෂණයකුත් එන්න පටන් ගන්නවා. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කියලා අපි මේ සූත්‍ර කටපාඩම් කරාට කවදාකවත් මේ ගතිය එන්නේ නැහැ. Taman කවදා හරි ඒ අදුක්කම සුඛ වේදනාවේ සැපත් නැති දුකත් නැති උනාට එතන යමක් නැත්තේ නෑ. අපි කියනවා මේ ලෝකේ තියෙන පඩවි ආපෝ තේජෝ වායෝ කියන දේවල් මේකේ ලෝකෙන් ඉවත් කරාට අවකාශයක් ඉතුරු වෙනවා. ඒ අවකාශය මුළු පරිමාණයෙන් 96ක් 104යි පඩවි ආපෝ තේජෝ තියෙන්නේ. අවකාශයමයි තියෙන්නේ. ඒ වගේ තමයි අදුක්කම සුඛ වේදනාව අඳුනගත්ත කෙනාට දෙනවා සැප දුක් දෙක නැතුව නෙමෙයි ඒක 105ට අඩුයි. ඉතුරු 95%ක්ම හිත තියෙන අදුක්කම සුඛේ. නමුත් අපි දන්නේ නැති නිසා ඒ වෙලාවේ පාළුයි කියලා. කම්මැලි කියලා. নানা ප්‍රකාර සැලසුම් කරනවා. ඒ සැලසුම් ටිකට කියනවා සංස්කාර ස්කන්ධය කියලා. වැඩිම සැලසුම්. මොකද මේ ඉන්න එක කම්මැලි. උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම මේක තව ටිකක් කියන්න තියෙනවා. නමුත් මේ උදාහරණයක් මම පැත්තකට ගෙනියනවා. අපි සක්මන් කරනවා කියලා හිතාන. සක්මන් කරකට සක්මණේ යනකොට අපිට යම් වෙලාවක සක්මණ පිහිටියයි කියලා හිතව gediy වශයෙන්ම Tamanට ඇවිදිනවා තේරෙනවා. එනත මේ වම දකුණ වශයෙන් තේරෙනවා. කොහොම තේරීගෙන ගිහිල්ලා කෙලවරට ගියාට පස්සේ මුගව දෙනෙක් අත්දකින්නවනේ කෙලවරේදී හිත රූප බලන්න පයින්නවා, සද්ද බලන්න පයින්නවා, ගන්ධ රස පහසට පයින්නවා. අර ගිනිච්ච සතිය පෙරලා ගන්න නැතුව විසම බර කරගන්න තු ගන්න අමාරුයිනේ. ගියාට ගිහිල්ලා හැරෙනකොට ඉතින් ඒ වෙලාවේදී කරුමි කියන්නේ ඔන්න කුරුල්ලොත් එනවා. තමනල්ලුත් ඉන්නේ එතන විතරයි. මල් පිපිලා තියෙන එතන විතරයි. ඒකට ගිය ගමන් ඩක් ගහලා අර කුරුල්ලෙකුට හරි සමනලෙකුට හරි ඉතින් හිත ගියාට පස්සේ සක්මන් කරන බවත් මතක නැහැ. අනේ නිසන්න වලින් විතරයි මේ කුරුල්ලෝ જાති ඉන්නේ අපරාධ කැමරාවක් ගෙනවන්න මේක ෆොටෝ එකක් ගන්න තිබ්බ බිත්තිය ගහන්න තිබුණා කියලා දැන් ඊතර කුරුල්ලා දිගේ එන්න කතා ගෙතිගෙන යනවා. ඉතින් ඊට පස්සේ ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ භාවනා කරන්න බෑ කුරුල්ලෝ අයින් කරන්න මොකක් හරි ක්‍රමයක් කරන්න ස්වාමීන් වහන්සේ නැත්තම් බෑ. ඔන්න ඊට පස්සේ කුරුල්ලන්ට වෛර කරනවා. කාටවත් තේරෙන්නේ නැහැ මේ කකුල පිළිබඳව තියෙන අවධානයේට නුරුස්නා ගතිය පහළ වෙච්ච නිසයි ඇහැට අවධානය පනින්නේ කියලා. එකම අරමුණේ ඉන්නකොට ඉන්නකොට කකුලේ පිළිබඳ අවධානය නැතුවම නෙවෙයි. කාය ස්පර්ශය නැත්නම් කාය සංවේදී භාවය කාය ඉන්ද්‍රියේ ඉඳලා චක්කු ඉන්ද්‍රියට හිත පනින්නේ චක්කු ඉන්ද්‍රියේ තියෙන චක්කුන්ද්‍රියට ආපාදගත වෙන කුරුල්ලගේ ආකර්ෂණීයත්වය වගේම ඊට වැඩි හේතුව මේ කයෙන් පයෙන් සංවේදී භාවයෙන් එන එක නීරස වෙලා. නීරස වෙච්ච නිසා එහා පැත්තේ තියෙනක බොහෝම අගේට පේනවා. අදුක්කම සුඛ වේදනා පිළිබඳ යම් අවබෝධයක් තියෙන කෙනෙකුට නම් තේරෙනවා අරමුණක් බොහෝ වෙලා ඇසුරු කරන්න ඇසුරු කරන්න හිත කොහොමදත් යන්නේ අදුක්කම සුඛයකට කියලා. එnde එnde එnde එnde සුඛය හෝ දුක නැවත නැවතත් බල බලා ඉනකොට ඒක විරංජනී වෙන්න පටන් ගන්නවා. උච්ච භාවේ නැති වෙන්න පටන් ගන්නවා. මේ උච්ච භාවේ නැතිවීමම කම්මැලිකමක් විදියට, නීරසකමක් විදියට, ඒකාකාරීකමක් විදියට තමයි වැටෙන්නේ. මේ තමයි භාවනාවේ පළවෙනි ප්‍රතිඵලය. මේක අඳුරන කෙනෙකුට නීරසකම එන්නකොටම සතුටක් දැනෙනවා. දැන් වැඩේ යනවා. කම්මැලිකම එනකොටම සතුටක් දැනනවා දැන් වැඩේ යනවා. නිදිමතකම එනකොටම දන්නවා දැන් වැඩේ යනවා. හිත හැංගී ගන්නකොට දැනගන්නවා පුදුරජානනාංශගේ බේත ඉස්සරහා මෙහාට ඉන්න බෑ. නමුත් දැන් මං කාටද උදව් කරන්න ඕනේ? මොකද්ද කළ යුතු අනුග්‍රහය? මොකද්ද මම ගත යුතු පියවර කියලා දැනගන්න නම් යෝගාවචර මේ සැප දුක් දෙක අතරමැද මේ අදුක්කම සුඛේ දිහාවට හිත ගමන් කරනකොට අවිද්‍යාව දුර වෙන හැටිත් වර්තමානයේට විද්‍යාවට හිත පහළ වෙන හැටිත් මේකටයි විද්‍යාව කියලා බුදුහාමුදුරු කියන්නේ කියන එක දැනගත්තට පස්සේ තේනවා සත්පුරුෂෝ මෙච්චර මේ කෑ ගහන්නේ මොකක් කියලා දෙන්නද කියලා. සද්ධර්මය කියලා අපි අවබෝධ කරගන්න හදන මේ අදුක්කම සුඛ වේදනාව ආපුවාම වෛර කරන්න එපා. ඒකට බාධා කරන බාහිර දේවල් දෙක රණ්ඩු වෙලා කතන්දර ගොතන්න යන්න එපා. මේ එකම අරමුණක බොහෝ වෙලා ඉන්නකොට අරමුණේ ඉඳ ඉඳ ඉඳ ඉඳ හිත යන්නේ අදුක්කම සුඛේ. ඒක නිසා වැඩි වේලාවක් හිටියට පස්සේ ඒ පේන දේ, දැනෙන දේ, වැටහෙන දේ, ඇත්තටම වැටහෙන්නේ නැති දේ කියලා කියන්න ඕනේ. මේක තමයි භාවනාවේ ප්‍රතිඵලය. මේක තමයි භාවනාවේ ප්‍රතිපදාවේ දියුණුව. මේක තමයි කෙලෙස් අඩු తত্ত্বය. මට මේක උපයන්න පුළුවන් වුණාට මට මේක ආරස්සා කරන්න පුළුවන්ද කියන එක නම් සත්පුරුසයි කියයි. මෙතන ඉන්න කාටවත් උපයන්න බැරි කෙනෙක් නැහැ. නමුත් මේ කවුරුවක්වත් ඒක ආරස්සා කිරීමයි සත්පුරුෂකම කියලා දන්නේ නැහැ. ඒකයි සද්ධර්මය කියලා දන්නේත් නැහැ. ඒකයි ධර්මානුධර්ම ප්‍රතිපදාව කියලා දන්නේත් නැහැ. ඒක නිසා එතෙන්ට එනකොටම ඒකට අකුල් හෙලනවා. ඒ අකුල් හෙලන්නේ මේ Taman ගැන අර්ථ සිද්ධිය නැතුව නෙවෙයි. ඒ අකුල් හෙලන්නේ හිතලමතර නෙවෙයි. ඒක තමයි විද්‍යාව කියන්නේ. ඒ නිසා අපි ආය අකුල් හෙලලා කබලෙන් ලිපට වැටලා ඊට වැඩි දුක් වේදනාවකට එන්නේ. ඒ සමේ උපයා ගන්නාලද අදුක්කම සුඛ වේදනා. උපයා ගන්නාලද කියන එක වැරදි. වෙන්කොට හඳුනා ගන්නාලද අදුක්කම සුඛ වේදනාව අවිද්‍යාවගේ දුර්වීමක් සහ විද්‍යාවගේ පහළවීමක් කියලා දන්නවනම් මේ වේදනා චෛසිකේ හරහා අවිද්‍යාව දුරුවන් කරලා වේදනා විද්‍යාව පහළ කර ගැනීමට මේ අද වගේ තුන්වෙනි දවසේ ඉන්න යෝ රිට්‍රීට් එකේ ඉන්න කෙනෙකුට තප්පර දෙකක්වත් යන්නේ නැහැ මේක පිළිබඳ අවදියෙන් ශක්මනට සහ භාවනාවට පරියන්ක භාවනාවට ගියොත්. මොකද බොහෝම ඉක්මනට මේක එනවා. එනකොටම ඈනුම් යන්න පටන් ගන්නවා. එනකොටම බෙල්ල කඩා වැටෙන්න පටන් ගන්නවා. එනකොටම අරමුණ නොදෙනිය යනවා. එනකොටම සැකයක් එනවා. එනකොටම අනිශ්චිත භාවයක් එනවා. දැන් මම මොකද කරන්න ඕනේ? ඉතින් අපි හිතනවා මේ දැන් මම මොකද කරන්න ඕනේ කියන මේ තක්කු මුක්කු ඥානෙ කිය. උකට තමයි අවිද්‍යාව කියන්නේ. කෙලෙස් අඩු වෙනකොට හිත අන්ධවන්ද වෙනවා. එහෙ පනිනවා මෙහෙ පනිනවා හරියට ගෙම්බක් ලාහකට ළඟත්තා වගේ පනිනවා. මෙන්න මේ අවිද්‍යාව දුරු වෙනකොට හිතට දැනෙන වෙහෙස අර විද්‍යා අවිද්‍යාවෙ ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඒක දුරු වෙනකොට පුදුම වෙහෙසක් තියෙනවා. ඒ නිසා ඒ හරියට කූඩල්ල කොට්ටේ උඩ සිබ්බා වගේ ඌට මේ වීලි ගතියත් විල්ලුදත් ඌට හැප නැහැ. ඌට උනේ තෙතයි අඳුරයි. ඒ වගේ බුදුරජාණන් අපි ඔසෝසව නැවතත් මේ කොට්ටේ උඩ තිබ්බට අපේ අවිද්‍යාව හොයන්නේ මන්දකාරය. හොයන්නේම චතමනේ මේ දෙක අතර මාරුව යෝගාවචර මනසේදී බොහෝම ප්‍රසිද්ධව පැමිණෙනවා. හැබැයි යෝගාවචර තේරෙන්නේ කොටද අනුග්‍රහ කරන්නේ. ඒ මොකද හේතුව මේ අදුක්කම සුඛය කියන එක අපේ ජීවිතේ අපි අඳුන්ලා දීලා නැහැ. අපි දරුවෙකුට කියලා දෙන්න උත්සාහ කරන්නේ නැහැ. නෑලියෙකුට කියලා දෙන්න උත්සාහ කරන්නේ එකම අරමුණක් බොහෝසේ අරමු ඇසුරු කරනකොට අදුක්කම සුඛය අනිවාර්යයෙන්ම අමුත් එක් වශයෙන් gedෙට මේ නිසයි අපි නිතරම අරමුණු මාරු කිරීම කියන කාම ගුණයට පහඳින්නේ. කඹුරන්නේ. දාසකම් කරන්නේ. ශාප ලබන්නේ. නිතරම ඉරියව මාරු කරනවා. නිතරම රූප වේදනා සංඥා සංඛාර වෙනස් කරනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වෙනස් කරනවා. ඉතින් මේකට පොහසත් කියලා කියනවා. මේකට තමයි මේ තාක්ෂණ යොදාගෙන තියෙන්නේ. මේකට තමයි අපි මේ රට යටිතල පාසුකම් වැඩි වුණා දියුණු උනායි කියලා කියන්නේ. ඉතින් අර කේමනන්ද සාන්ති ඉන්න කාලේ කියනවා. ඉතින් මේ කුණු හරපටත් විද්‍යාව කියනවා නම් මේ මිනිස්සු අවුස්සන කුප්පන දේවල් හැදීමත් විද්‍යාව කියනවා නම් බුදුහාමරෝගේ විද්‍යාවට මොකද්ද කියන්නේ? දැන් අපිට මේ විද්‍යාව කියන වචනය පටලවාගෙන තියෙන්නේ. ඉස්සරන ලෝක ඒ ස්වාමීන් වහන්සේ කියනවා අපි පුංචි කාලේ ඔකට නවීන විද්‍යාව කියලා විශේෂණ පදයක් දැම්ම දැන් ඒකත් නැහැ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන දන විද්‍යාවත් අපේ ළමයින්ට තාම පන්ති කාමරවල උගන්වන විද්‍යාවත් යාකට ගත්තට පස්සේ මේක ජාතික අපරාධයක් කියලා මම ප්‍රකාශ කරනවා. මේ පෙන්වන්න හදන විද්‍යාවත් බුදුජානන්සේ කියන මේ අදුක්කම සුඛ වේදනාව දැනෙනකොට අවිද්‍යාව පහ වෙලා පහළ වෙන විද්‍යාවත් ගත්තොත් අපි කොහෙද අධ්‍යාපන දෙපාර්තමේන්තුව යන්නේ කොහෙද අපේ ආර්ථිකය යොමු වෙලා තියෙන්නේ කොහටද අපේ දේශපාලන මතිමතාන්තර යන්නේ අපි සමාජ ජීවන කියලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ මං හිතන්නේ ඒක තොග වශයෙන් කරන්න පුළුවන් දෙයක් කියලා ජන විඥාණයට දෙන්න පුළුවන් කියලා. හැබැයි මම එකක් කියනවා. එක්කෙනෙකුට ඕනනම් කරත හැකියි. මේක මට කරත හැකියි. ඉන් එහාට කරන්න බෑ. ඒක විශාල බරක් බුදු කෙනෙකුටවත් කරන්න බෑ. ඒ තරම්ම ඇබ්බැහියක් තියෙන. මේ වගේ මේ නිසන්න වගේ තැනක නිසා මට හයියෙන් කතා කරන්න පුළුවන් වුණාට නිකමට හරි මම ගිහිල්ලා රේඩියෝ එකට කතා කරොත් අතර මං හන්දික බණකට එහෙම කිව්වොත් ඔළුව බේරගෙන ඉන්න හම්බෙන්නේ නැහැ. ඒ ඉන්න හාමුදුරුවෝ කියනවල සමහර තැන් වලට ගියාම ඒ බණ සංවිධානයක නාරුව මේ පුළුවන් තරම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන නොකිය බණ ටික කියන්නේ කියලා. මොකද ඒ කිව්වොත් මිනිස්සු එන්නේ බණ අහන්න. ඒක නිසා ජාතක කතාවක් කරන, සුරංගනා කතාවක් කරන ඉතින් නලවලා තියලා එනවා. මොකද හරියට මේකට තට්ටු කරොත් හරියට තුවාලයකට ඇඟිල්ලෙන් යනවා වගේ හරියට රිදෙනවා. මොකද අපි මේ කතා කරන්නේ වේදනා චෛසික ගැන. ඒ නිසා කවදාකවත් හිතන්න එපා මම මේ ගන්න දැනුම මට මගේ පවුලයට දෙන්න පුළුවන් වෙයි කියලා. ඒ හිතන දේ පවා හිතන්න බෑ. කරන්න බෑ ඒක වෙන්නේ නැහැ. ඒ වගේ මේ ජාතික මට්ටමකදී ආයි පන්තියක් වශයෙන් යන්න වෙන්නේ නැහැ. හැබැයි එක්කෙනෙකුට අභියෝගයක් වශයෙන් ගන්න පුළුවන්. ඒක නිසා යම් වෙලාවක භාවනා කරගෙන යනකොට එකම අරමුණ නැවත නැවත බලන්න බලන්න ඒ අරමුණ හරහා ඒකේ පෞද්ගලික ලක්ෂණ දියවිවි දියවිවි ගිහිල්ලා ඒකේ පොදු ලක්ෂණ මතුවෙනකොට නීරසකම මතුවලා ඉවරයි. ඒ කියන්නේ අදුක්කම සුඛයට කිට්ටු කරලා තියෙනවා. හැබැයි අපි ඒකට අනුග්‍රහ කරන්න දන්නේ. ඒකට සප්පාය කරනු සලසලා දෙන්න දන්නේ. ඒක ආරසා කරගන්න දන්නේ නැති නිසා පීතියව මාරු කරනවා ආරමුණු මාරු කරනවා ගුරුරය මාරු කරනවා කමඨාන් මධ්‍යස්ථාන මාරු කරනවා මාරු කර කර දඟලනවා ඒ කියන්නේ හැම කෙනාටම එතෙන් දෙනකම් භාවනා හරි ගිහිලා තියෙනවා නමුත් සත්පුරුෂ සංසේවණේ නෑ සද්ධර්ම ශ්‍රවණයක් නෑ ධර්මානුධර්ම ප්‍රතිපatti කියන්නේ මොකද්ද දන්නේ නෑ නිසා යම් දවසක මේ අවිද්‍යාව සහ විද්‍යාව දෙක අතර තියෙන සම්බන්ධතාවය එනට අදුක්කම සුඛය අදුක්කම සුඛ වශයෙන් දැන ගැනීම අවිද්‍යා පහවීමක් වගේම නයිසර්ගයෙන්ම හිතට ලැබෙන සැපයක්. දන්නගෙන කොහොමඩක්වත් සැපේ ජීවත් වෙන්නේ. එතකොට මේ අදුක්කම සුඛ වේදනාව අවිද්‍යාවට ප්‍රතිභාග වෙනවයි කියලා තමයි ඒ ධම්මදින්න මහරත් මෙහිණින් වාසේ සඳහන් කරන්නේ. ඊට පස්සේ ලස්සනට ඒ විශේෂයෙන්ම තලායතන විභංග සූත්‍ර වගේ වෙන පින්නනවා මේ අවිද්‍යාව අවිද්‍යාව වශයෙන් තේරුම් ගැනීමටමයි විද්‍යාව කියන්නේ කියලා. ඒක නිසා අවිද්‍යාවට ප්‍රතිභාග වෙන්නේ ප්‍රඥාව. මගේ ළඟ තියෙන අවිද්‍යාව මෙච්චරයි කියලා දන්නේ නැත්නම් මට කවදාකවත් විද්‍යාව පහළ වෙලා නැහැ. ඒෂා මුළු ප්‍රතිපදාවෙන්ම අපිට කරන්නේ අපි කණ්ණාඩියක් ඉස්සරහට ගියාම මං කොච්චර කැතද කියලා පෙන්වන එක ලස්සනද කියලා පෙන්වන එක නෙවෙයි. ඒකට මේ කණ්ණාඩියට ගහලා වැඩක් නැහැ. Taman ළඟ තියෙන මේ මට ඉඳගෙන ඉන්න බැරි ගාය. මට මේ කම්මැලිකම එනකොට මම මේකට විවිධ උපක්‍රම හොයන හැටි. නැත්නම් මෙච්චරම හතර මහා ධාතුන් ප්‍රතිවිරුද්ධ පැති පෙන්වමින් උණුසුමයි සීසලයි දෙකටම පට තේජෝ කියාගෙන ඉන්නකොට මම එකට කැමති නැහැ එකට කැමති නැති වෙනවා. මේ එකම වායෝ ධාතුව කම්පන චංචල සහ ධර්ණ ගතියේදී මම වෙලාවට මේක ඉල්ලනවා වෙනාවට මේක ඉල්ලනවා මේ වායෝ ධාතුවේ ඇහැටි මේ ධාතු මනසිකාරය මෙච්චර ලස්සන පෙන්නද්දී අපි මේකෙන් පක්ෂයක් අල්ලන්ඩ මොන්න තරම් හිත තත්වගත වෙලා තියෙනවද බලන්න මොන්න තරම් ඇටුවම් බහින්න ඕනද කියලා අටු තමන්ගේ අවිද්‍යාව මේන්න මේක තේරුම් ගන්නකොට තේනවා නේ බුදුහාමුදුර අපට දෙන පණිවිඩේ සත්පුරුෂය අපට දෙන පණිවිඩේ මෙතෙක්කල් දේ ඇති හැටියට දකින්න නැති නිසා විඳපු විඳවිල්ලත් දේවල් ඇති හැටියට දකින්නවල මෙතන අපි ගත්තේ වේදනාචෛසික ඇති හැටියට දකින්නකොට මේ හැම වේදනාවකම වේදනා තුනම තියෙනවා සැප වේදනාව තිබ්බොත් ඒක දුක වේදනාව බාටපත් වෙන්නේ ඉස්සලා අදුක්කම සුඛය හරහා ගිහිල්ලා තමයි දුක් වේදනාව බාටපත් වෙන්නේ. දුක් වේදනාවක් විතරම තියෙන්න බෑ. එයා විපරිණාමයටපත් වෙනවා. එයා සැප වේදනාව බාටපත් වෙනවා. අදුක්කම සුඛය හරහා යනවා. ඒක හරියට කියනවා ඔර්ලෝසු බට්ටා එහාට මෙහාට යනකොට හැම වෙලාවෙම මධ්‍ය ලක්ෂ්‍ය පයින්. වයින් තියනකන් එයා එහා කොනේ මෙහා කොනේ නැටුවට වයින් නැති වෙච්ච වෙලාව කොහෙද ඔර්ලෝසු පස්සට නතර වෙන්නේ කියලා දුවද්දි හිතුවොත් හිතන්නේ මෙතන නම් නතර වෙන්න බෑ මොකද එතනින් තමයි වේගෙන් මෙහාට මෙහාට යන්නේ. නමුත් වයින් නැති වෙච්චා නතර වෙන්නේ හරියම නැහැ. මෙතන තමයි බුදුජානනාංශී වේදනා චෛසිකේ හරහා සැප දුක් වේදනා පිළිබඳ පරිඤ්ඤය ඥානයක් ලබාගෙන ඒකෙන් විතර වෙන්නේ මුළු ජීවිතෙන් 105ක් විතර ප්‍රදේශයක් විතරයි බොහෝ ප්‍රදේශයක් වේදනාවට අහු වෙන්නේ නැති නැත්නම් සැප දුක දෙකේ කලවමකට අහු වෙන තැනක් තියෙනවා මෙන්න මේ දේ පරිඤ්ඤය කියලා කියන්නේ පිරිසිඳ වෙන්කොට ගත්තට පස්සේ මේක නැතිකරන්න නැත්නම් මේක කාබාසිනියා කරන්න මේක අච්චාරු කරන්න අනාගන්න අපි කොච්චර විනෝදාංශ හේව්වද අපි කොච්චර විවිධාකාර දේවල් හරහා අනනවද? එහෙම නැතුව එකම දෙයක තියාන හිටියොත් වැඩි වෙලාවක් යන්න ඕනේ මේ අදුක්කම සුඛ தත්ත්වේ තේනවා මේක පෙන්වන්න බුදුරජාණන්සේ 84000ක් ධර්මස්කන්ධේ දේශනා කරේ මොකද අපි මේ ධර්මයට වෛර කරනවා මේ ධර්මයට නුරුස්නා ගති පානවා ඒකල පණ ගැටිය ගින්නට නැවත නැවත පනින්නාසේ සැප හොයන ගමනකට ඌ හිතන්නේ කරතරන් කියලා පැනලා තටු පිච්චුනාට පස්සේ ඉතුරු තට්ටෙමුත් යන්නේ අතෙන්ටනේ. කකුල පිච්චුනාට පස්සේ ඉතුරු කකුල් දෙකෙත් පණු ගන්න එතෙන්ටනේ. මේ කරගඳ ගහනවා. ඒත් යන්නේ ඒකටනේ. ඉතින් පුංචි සද්ධාාවක් ඕන වේද කියලා හිතන සත්පුරුෂයෙක් ඇසුරු කරන්නේ. පුංචි සද්ධාාවක් ඕන විදි කියලා අහන්න හිතන්න සද්ධර්මයක් අහන්න පුංචි සද්ධාාවක් ඕන විදි කියලා හිතන්න ධර්මාණු ධර්ම ප්‍රතිපත්තියට යන්න ඒ මොකද මෙතන ඉන්න කිසිම කෙනෙකුට මේ නුරුස්නා ගතිය පහළ වෙච්ච නැති කෙනෙක් නෑ මෙතන නෝ කවදාකවත් දන්නේ නැහැ මේක මංගල කාරණාවක් කියලා කවදාකවත් දන්නේ නැහැ මේක මේ නිර්වින්දනයකට පාරක් කැපෙනවයි කියලා මෙතනයි හැදෑරිය යුතු කියලා අහන්නේ මොකද්ද අනේ වේදනාව නැති කරන්නේ කොහොමද සද්ද ඇහෙන එක නතර කරන්නේ කොහොමද? මේ කරන්න බැරි කොන්තරත් බාර ගන්න හදනවා. ඒක නිසා ඒ ධම්මදින රහත් මෙහිනාංශ කියනවා අවිද්‍යාව ප්‍රමාණ කරා නම් ඒකට ප්‍රතිපක්ෂව තියෙන විද්‍යාව. අපි තන්නේ විද්‍යාව අවිද්‍යාව දෙක බොහෝම ඈත තියෙන දෙයක් කියලා නෑ. දෙන්න එකට ඉන්නේ. අවිද්‍යාව පිළිබඳ යම් තාක් දන්නවද? ඒ තාක් ඒකට විද්‍යාව කියනවා. මේ අවිද්‍යාව පිළිබඳ දැනීම නැත්නම් මගේ මේ වර්තමානයේ තියෙන දේ පිළිබඳ දැනීමමයි ලෝක දැනීම නෙවෙයි විද්‍යාව කියලා කියන්නේ කියලා. ඒ විද්‍යාව දන්නවනම් ඒ චිත්තක්ෂණයට කවදාකවත් බැඳීමක් එන්නේ නැහැ කියලා කියන ඒ චිත්තක්ෂණය තමයි විමුක්තියක් ලබනවා. මේ වර්තමාන මොහොතේ කවදාකවත් බැඳීමක් එන්නේ නැහැ. ආවත් ඉන්න බැරි ගතියනේ තියෙන්නේ. ගායනේ. ගෙම්බෙක් තිබ්බා වගේ ලහක නිසා නැවත නැවතත් වර්තමාන මොහොතම ගෙනත් යන තියන්න අපිට කොයි දෙයකට අපි බැඳීමක් ඇති වුණත් මේ වර්තමාන මොහොතේ විමුක්තියක් තමයි හම්බෙන්නේ. ඒ විමුක්තිය එහෙම නැත්නම් ඒ වර්තමාන මොහොතේ තියන්න තියන්න ලැබෙන මේ විමුක්තිය විරාග වීමක්. ඒකතර ඒ නීරසකම කියන එක තමයි විරාගයේ වශයෙන් සඳහන් කරන්නේ රාගය කියලා කියන්නේ අරමුණු රස මාරු කරන ඉනින අරමුණ රාග මිශ්‍රිතයි. නමුත් මේ එකම අරමුණේම ඉන්නේ වර්තමානෙම නම් ඉන්නේ ඒ වර්තමාන මොහොතේ එnde ende ende ende ඒක පිළිබඳ රාග මිශ්‍රිත වෙන්නේ රංජනය කරන්න බෑ ඒක. ඒකෙන්ම පේනවා විරාගෝ සෙට්ටෝ ධම්මාන. ලෝකේ තියෙන ධර්ම අතර වටිනාම දේ තමයි මේ විරාගය. නමුත් භාවනා කරනකොට විරාගය අපිට පැමිණෙන්නේ නීරසකමක ස්වභාවයි. ඒකාකාරීකමක ස්වභාවයි. හිත සැඟවි ගන්න ස්වභාවය. මෙන්න මේකට සාදර වෙලා මේක පැමිණෙන හැටි බැලුවොත් Tamanට තේරෙන්න පටන් ගන්නවා. නැත්තම් හිත පනින්නේ රංජනය කළ හැක්කකට රසකබලි හැක්කක දැන් අපි භාවනාවෙන් යොදවන්නේ රංජනයක් නැති තැනකට විරාග වෙන තැනකට මේ විරාග වෙන්න වෙන්න වෙන්න ඒ චිත්තක්ෂණේ ඇසුරු කරන්න කරන්න ඒ චිත්තක්ෂණේ විමුක්තියක් එහෙම නැත්නම් ඒකට උදාසගතියක් වාල්ගතියක් ඉන්නේ මෙන්න මේ විමුක්ත ගතිය නිබ්බාණය නිවන ක්ෂණ මාත්‍ර වශයෙන් අල්ල ගන්නවා නම් නිවන කියලා සර්වඥයන්සේ සඳහන් කරලා තිනවා. ඊට පස්සේ යා ජීවත් වෙනවා නම් යම් ජීවන රටාවක මෙන්න මේ විදිය අධික සැපදුක හොයන්ට කතන්දර ගොතනවා වෙනුවට මේ පැමිණිච්ච මැද තියෙන අදුක්කම සුඛ වේදනාව දැනගෙන මම මෙතෙක්කල් කරපු හරියක් කරේ මේකට කෙනෙහිකම් කරපු එකනේ. මේකට අරියාදුකම් කරපු එකනේ. අනේ ඊට පස්සේ මේක එනකොට මේ ආර්ය මධ්‍ය ප්‍රතිපදාවයි කියලා හිතාගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා හිතාගෙන මේක මගේ භාවනා ප්‍රතිඵලයක් කරගෙන කෙලස් කැපෙන මාර්ගයක් කරගෙන විරාගය කියන්නේ මේකටයි කියලා දැනගෙන විමුක්තියයි කියලා කියන්නේ මේකටයි දැනගන්නේ කියලා දැනගත්තා නම් යම් කිසි කෙනෙකුට මේ අස්පනා පිටම දැනගන්න පුළුවන් නම් එයාට තේරෙයි මේක දැනගන්න දවස් 7ක් අවුරුදු 7ක් භාවනා කරන්න ඕනේ නැහැ. ඒකයි සරුවචාන්ස් කියන්නේ සතිපට්ඨානේ හරියට වඩනවනම් වැඩිම අවුරුදු 7ක් යයි කියන. අඩුම ලංච කියන දවස් 7ෙන් පුළුවන් කියලා. බෝධිරාජ සූත්‍රය කියනවා උදේ බණ ඇහුවන හැන්ද වෙනකොට මේක අල්ලතයි. නමුත් අපි પરම්පරා ගණන් භාවනා කරලා තියෙනවා. බුද්ධ කල්ප ගණන් භාවනා කරලා තියෙනවා. නමුත් මේ පණිවිඩ මොකටද මේ භාවනා කරලා අපි හාත්පසින් දතවිත්ත මොකද්ද කියලා දන්නේ නැතුව මොනවදෝ එකතු කරනවා. ඒක නිසා අපි ළඟ දැනට තියෙන උපකරණ ටිකත් අපිට හම්බෙලා තියෙන මේ පරිේශන ආයතන ලැබ් එක හොඳටම ප්‍රමාණවත්. මොන්නම අමතර තොරතුරක්වත් අවශ්‍ය කරන්නේ මොනම වෙන මොන සුදුසුකමක්වත් ඕනේ මේ එන වෙත පැමිණෙන දේවල් තෝරන්න බේරන්න නැතුව සියල්ලටම සමහිත දාන්න. දුක් වේදනාවක් ආවත් සැප වේදනාවක් ආවත් අදුක්කම සුඛ වේදනාවක් ආවත් වෙන්කොට දැන ගැනීම වටනකමක් තියෙනවා. නම් ඉන්හිහාට මේක නැතුව අරක වේවා කිව්වනම් කක්කා. අපාය. කෙලස්. මායя. ප්‍රමාදී. වෙන ඕනම දෙයක් දරා ගන්න පුළුවන්කමයි මනුස්සකම කියන්නේ මට ඒක තියෙනවා එන දෙයක් එන්න ඇරියා නම් ওই යකා ওই කියන තරම් කළු පාට නෑ ඉන්න පුළුවන් ඉතින් සියලු දෙනාට අන්නේ ශක්තිය ශාරීරිය පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම මේ වේදනා චෛසිකය පිළිබඳ පරිඤ්ඤය ඥාණය වාවහා සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා